හොඳයි සියලු දෙනාටම දේරුවන් සරණයි අපි අවසරිය වැඩ පිළිවෙල පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යොදාගත්ත කාලේ හැටියට අපි යොදාගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා. ඒ සඳහා පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ අනුව පටන් ගන්න යන අතරේ කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා. හොඳයි අපි යනවා අපේ ලිඛිත ප්‍රශ්න සඳහා අර්ථර ස්වාමීන් වහන්සේ සක්මණේදී මම කර්තනදී වම තැබුවායින් පසු හෝ තබනවත් සමගම ඒ පිළිබඳව දැනුවත් වෙමි. මෙය ප්‍රමාද වූ දැනීමක්ද දැනගත යුත්තේ වබ තබන්නට පෙරද. මේක ඇත්තටම මේ සංවේදී ප්‍රශ්නයක් මට හොඳට මතකයි මම ඒ සක්මණ ගැන කියලා වෙනාදී එක දවසක මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා ලිඛිතව ඉදිරිපත් කරා මේ කමඨහං සුද්ධ කරන වෙලාවක හොඳට වම සහ දකුණ පෙනෙන ගෞරවයෙන් කරගෙන යනකොට හුඟක් වෙලාට තිබ්බට පස්සේ තමයි වම තිබ්බා කියලා තේරෙන්නේ කියලා. ඊට පස්සේ ඒ කමඨහං සුද්ධ කරන ස්වාමීන් වහන්සේ කිව්වා ඒ පමාව නිසයි කියලා. තියෙනවත් එක්කම වගේ මේ දැනගන්න හම්බ වෙනවා නම් ඒක ටික කාලයක් යනකොට එන දෙයක්. ඒක නිසා මේකේ ලියලා තියෙන විදිහට නම් එහෙමම නෙමෙයි තියෙන්නේ සක්මණේදී වම තැබුවායින් පසු හෝ තබනවා සමග කියලා තියෙන තබනවා සමග නම් ඉතින් පමාවක් එතන කියන්න බෑ. තැබුවට පස්සේ හරි පමාවක් බවවත් දන්නවනම් එන්න එන්න එන්න මේක ඉක්මන් වෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් තියෙනත් එක්කම අල්ලන්න පටන් ගන්නවා. ඒක නිසා වැරද්දෙන් හරි කමන්නේ පටන් අර ගන්නවා. පටන් අරගෙන යනකොට අප්‍රමාදීව වෙන්න පටන් ගන්නවා. ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා have you got to be aware of your action before you perform it. ඒක eh, ඔව් ඒක ඇත්තටම අහන්නේ ප්‍රශ්නේ දැනගත්තේ වම තබන්නට පෙරද කියන එක නම් නෑ කියලාම කියන්නේ. කවදාකවත් කියන්නේ ඉස්සලා දැනගන්නවා කියන එක නෙවෙයි. එතකොට මනෝ විකාරයක් වැඩ කරන්නේ. අපිට ඕනක තියෙන්නේ තැබීමත් එක්කමයි පෙරපසු නොවි කියලා මේකට කියන්නේ. පෙර වුණත් වැරදි, පසු වුණත් වැරදි. ඒකම අහනවා ඉංග්‍රීසියෙන් have you got to be aware of your action before you perform it කියලා. ඒ කියන්නේ eh, ප්‍රත්‍යක්ෂේ නෙවෙයි ඔය කතා කරන්නේ. එහෙනම් ඉතින් වෙන්නේ ඉස්සලා කියනවනම් මනෝ මනසින් ආපු එකක්. ඒ නිසා ඒකට පැහැදිලිවම නැස්චාත් උත්තර දෙන්න තියෙන එහෙම නැහැ කියලා. Oh have you got to keep your body motor motor system to wait until you deliberately give the command. ඒකත් නැහැ. සාමාන්‍ය කරණ තියෙන ඉස්සලා පටන් අර ගන්නකොට ඒ චේතනාව වැටුණත් නැතත් ඒ අත්දැකීමයි අපි බලන්නේ පොළවේ පය ගැටෙන අවස්ථාව විතරයි. ඒක චේතනාව දකින්න හොඳයි. නමුත් ඒක නැතුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. පය තියෙනකොට තියෙන බව දන්නවා. ඔසවනකොට ඔසවන බව දන්නවා. වමන වම බව දන්නවා. දකුණ දකුණ බව දන්නවා. ඒ නිසා කියන්නේ මුලින් විනාඩියක් දෙකක් විතර කිසියම් භාවනාවකින් තොරව එහෙට මෙහෙට ඇවිදින්නේ කියලා. ස්වභාවික වේගයේ. ඇවිදින ගමන් ඒකට තමයි හුරු වුණාට පස්සේ මම මේ කරන්නේ සක්මන බව දන්නවා. දැනගත්තට පස්සේ නැත්තම් සබකෝල ගති කෝල ගති ගියාට පස්සේ තමයි වම වශයෙන් දකුණු වශයෙන් ඒක අවබෝධ කරන්න උත්සාහ කරන්නේ මුලින්ම ඕන කරලා තියෙන්නේ සාමාන්‍ය වේගෙන් ශරීරයට හොඳට ලේ ටිකක් ගමන් කරන්න ස්නායු ටික ක්‍රියාත්මක කරගන්න බ්‍රිස්ක් වෝක් එකක් සාමාන්‍ය විදි වේගෙන් ඇවිදින්න කියලා කියන්නේ. ඒවිතර පස්සේ තමයි ඒ තමන පියවරේ ලැබෙන sannivedanayete අත්දැකීමට හිත යොදන්නේ. මරණේ සිදුවන අවස්ථාවේදීම නිවන් අවබෝධය ඵලසිතක අවබෝධය වන බවට උදා කීපයක් උදාහරණ බුද්ධහමේ ඒ එසේ වන්නේ කෙසේද කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. මේක ඇත්තටම ඉතින් අහන්න පුළුවන් මේ ප්‍රශ්න නමුත් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඒ කියන්නේ කොහොමද කියන්නේ මේක මොකද්ද කියන එක නිවන කියන එකක් දැක්කෙත් නැහැ මරණය කියන එක දැකලත් නැහැ ওই දෙක එකතු වෙනවා කියලා කිව්වම විස්තර කරන්න අමාරුයි කොහොමාරි කියන්නේ වේදනාව මතයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා. මරණ අවස්ථාවේදී මරණ වේදනාව මරණ වේදනාවට අවදි වීම. ඒ අවදි වෙනකොට මේ මරණයයි මාර්ගඵල අවබෝධයයි එකට සිද්ධ වෙනවා කියලා සමසීසී කියන එක පටිසම්භිත මාර්ග විස්තර කරලා තියෙන්නේ එහෙමයි. ඉතින් කෙසේ ඒක වෙන්නේ කොහොමද කියන එක අත්දකලා මිසක්ක වචන වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිසා මේ හුදු කුතුහලෙන් අහන ප්‍රශ්න මේක දැනගත්තයි කියලා අපේ ජීවිතයට ඇති වෙන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වගේ එච්චර වෙලාව ගන්න පුළුවන් කමක් ගත යුතුයි කියලා මට හිතෙන්නේ නැහැ. ගර්ථ ස්වාමීන් වහන්සේ බය වැනි සංයෝජනේ නැති කිරීමට තම සුපුරුදු ශාලාවේ හෝ gedara සිට භාවනාවෙන් කළ හැකිද එසේ නැත්නම් යම්කිසි ප්‍රමාණයකට වනගත වී එහි තිබෙන තනිකමට සත්වෙන්න මුණදී ඒ ප්‍රායෝගික භාවනාවෙන් මෙනෙහි කළ යුතු මෙනෙහි කොට නැති කළ යුතු. ඇත්තටම බය කියලා කියනවා සියලු කෙලෙස් වලට. සරුවචනාංශයේ ආචනා බය කියන්නේ සියලු කෙලෙස් වලට. එහෙම නැත්නම් බය කියන්නේ කෙලෙස් වල නිෂ්පාදනයක්. ඒ නිසා බය තියෙන තැනකට ගිහිලා කරනවද නැත්නම් හොඳට දන්න පුරුදු තැනකින්ලා කරනවද කියන එක මේ ප්‍රශ්නේ තියෙන්නේ යම් කිසි කෙනෙකුට නම් තියෙන්නේ බය වැඩේට බැහැ ගන්න බැරි වෙන විදිය බාධා කරන විදියක නම් හොඳම වැඩේ තමයි පුරුදු තැනක ඉඳලා කරන එක. තවත් අර නොදන්න තැනකට ගියාම සත්ත්වින්ට මුණ දෙනකොට එහෙම දරා කියා ගන්න බැරි තත්යකට එනවා. නමුත් බය නැති කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනාටම අනිවාර්යෙන් බයක් තියෙනවා. සත්වයෝණ්ඩයි මිනිස්සුණ්ඩයි පොදු ලක්ෂණ කියනකොට කියන්නේ ආහාර නිද්‍රා භය මේ තුනංච කියලා. ආහාර සෙවීම නිදා ගැනීම පුරාවට පවතින බය සහ මෛතුන සේවනයේ කියන හතර මනුස්සයන්ට තිරිසනන්ට හැම කෙනාටම තියෙන එක. ඒ නිසා බය නැති කෙනෙක් නැහැ. සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා රාතන් වහන්සේව සරුවචන් වහන්සේටත් කේසර සිංහයාටත් බය කියන එක තේරෙන්නේ නැහැ. අනිත් ඔක්කොමලාගේ මේ අපේ මේ නව නිෂ්පාදන එහෙම නැත්නම් ඔය ආරක්ෂක සේවාවල් සේරම තනිම මේ ඇති වෙන්නේ මූල හේතුව බයම තමයි. බයෙන් ඇති වෙච්ච දේ. මේ කියව නම්බු කරන දේවල් නෙවෙයි මේ බය හරීම නිර්මාණශීලී ඒ වගේම අලුතෙන්ම කල්පනා කරන්න ලෑස්ති විවිධාකාර දේවල් හොයනවා හේතුව දැන් වර්තමානයේ ඉන්නේ අසහනයි වර්තමානයේ ඉන්නේ අසම්පූර්ණ ගතියෙන් ඒක තමයි මේ නිර්මාණශීලීත්වයට හේතුව ඉතින් ඒ නිසා කැපිපේන කෙනෙක් ඉන්නවා නම් සද්ධාවත් සීලයත් දෙක තමයි චෛතසික වශයෙන් උදව් කරන්නේ පුරුදු තැනක ඉඳගෙන කරන්න කියන එක තමයි ඒ වෙලාවේදී කියන්න තියෙන්නේ. භාවනා කෙරීගෙන එනකොට බය අතේ අතට ගන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ තනි වෙච්ච වෙලාවක සත්තු ඉදිරිපිට වුණත් කරන්න පුළුවන් ශක්තිය එනවා. ඒ මේ හිතේ වැඩිමත් එක්ක. විදුලි කම්බියක් දේශ බලා සිටීමේදී ඇති නැති වෙන බව දැකීම විපස්සනා සමාධික අංගයක්ද සමහර විටක එහෙම භාවනා නොකරන වෙලාවවල පවා භාවනා කරන නොදන්න කෙනෙකුට පවා වුණත් මේක සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ හරියටියට යොදා ගන්න නම් එහෙම පේන දෙයක් පවා හිත පිට යන්නේ නැතුව අවුලකට යන්නේ නැතුව ධර්මයට යොදා ගන්න නම් විපස්සනා ඌරුවක් ඌරුවක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ඇහි අන්ධ බින්දුව කියන එකක් තියෙනවා. ඒ අන්ධ බින්දුවට මොන ඡායාවක් වැටෙනවද පේන්නේ නැහැ. නමුත් ඒක මේ ඇහැ එහෙම පෙන්වන්නේ නැහැ. අන්ධ බින්දුවක් තියෙන බව පේන්නේ නැති වෙන විදිහට ඒක පැචප් කරලා තමයි බලන්නේ හැම වෙලාවෙම. නමුත් සමහර ලාට අන්ධ බින්දුවේ තියෙන ඒ මායාව දෘෂ්ටි මායාව වලින් විද්‍යාව පෙන්ලා දීලා තියෙනවා. ඒක හැම කෙනාම විපස්සනාට හරවන්නේ නැහැ. ඒක නිකන් හුදු මේ විඥාමේ අත්දැකීමක් වෙන්න පුළුවන්. විපස්සනා කරන කෙනෙකුට නම් පේනවා මේ අපි දකින හැම අත්දැකීමක්ම පුරුද්දලා හදපු එකක්. එක ඝණයට මොනම දෙයක්වත් නැහැ. ඒක එක එකන කැලී එකතු කරලා හදන්නේ ඒ නිසා එක එකනාගේ එක එකනාගේ අත්දැකීම් එකම දෙයක් දිහා බැලුවත් අර්ථකථන වෙනස් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුතාංග සමාදන් වීම යන කුමක්දයි පහදනමෙන් ඉල්ලමි. මේක සාමාන්‍යයෙන් මේ පූර්ණ කාලිනව භාවනා කරන විශේෂයෙන් පැවිදි වෙච්ච ඇත්තෝ තමන් ළඟ තියෙන කෙලෙසයක් මේ සාමාන්‍ය ක්‍රමයට පිරිමැදලා මේ අයින් කරන්න බැරි නම් ඒ සඳහා කරන විශේෂ වැඩපිළිවෙලක් අපි කියනවා නම් සාමාන්‍ය වෛද්‍යවරයෙකුට හොයාගන්න බැරි ලෙඩක් තියෙනවා නම් ඒ අංශයේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයාට දැම්මට පස්සේ එයාට සාමාන්‍ය වෛද්‍යවරට වැඩිය ඒ ශාස්ත්‍රයේ වැඩි හැඟීමක් තියෙන නිසා රෝග නිర్ణය ලේසි. ඒ වගේ තමයි දුතාංග වලිමුත් කරන්නේ. මේක කියන්නේ දුතාංග කියන එකෙන් නිකන් සාමාන්‍ය පදේ අර්ථ දෙන්නේ මේ රෙද්දක් ගසා හෙලනවා වගේ. සාමාන්‍ය පිහලා යන්න බැරි දූවිලක් ගසා හෙලනවා වගේ අදහසක්. ඒවා 13ක් සඳහන් වෙනවා. සමහරක් කියුවා සිවුර සම්බන්ධයෙන්, සමහරක් කියුවා පින්ඩපාතේ, සමහරක් කියුවා සීනාසන සම්බන්ධව. ඒ වගේ මේ අපිට අත්‍යවශ්‍යම කරන සිව්පසය පිළිපැදීමේදී පුළුවන් තරම් මේ ඒ එක එකට ඇති බැඳීම නැති කිරීම සඳහා කරන උපක්‍රම වර්ගයක් තියෙන්නේ දුතාංගවල. ඒකේ තියෙනවා උත්කෘෂ්ඨ වශයෙන්, මධ්‍යම වශයෙන් සහ නීච වශයෙන් කියලා දුතාංග රකින්න ක්‍රම. ඒක දැඩිම ක්‍රමයට ගියාම පිටේ ඉඳලා බලනකොට පේන්නේ අත්ති කිලමත අනියෝගයට වැටෙනවා වගේ. දැඩිසේ ආත්ම ක්‍රමතේ කරා වගේ. නමුත් ඒ කෙලෙසේ නැති කිරීමට හේතු වෙනවනම් ඒක බුදුරජාණන්සේ අනුමත කළා තියෙනවා. සක්මන් භාවනාදී හැරෙන අවස්ථාවේදී හැරිය යුත්තේ මොන පැත්තෙන්ද? මේක සාමාන්‍යයෙන් බුරුමින් අහුවනම් පැහැදිලිවම කියන්නේ දක්ෂිනාවර්ත හැසිරෙන්නේ කියලා. මොකද වාමාවර්තව අසුබ පැත්ත, දක්ෂිනාවර්ත හොඳ පැත්ත කියලා කියනවා. දකුණු පාය පෙරට තබමිනේ කියලා දකුණු පැත්තට තමයි කියන්නේ. නමුත් ඇත්තට විපස්සනා කරනවා නම් වම දකුණක් නැහැ. UMP උනත් එකයි, ශ්‍රී ලංකා උනත් එකයි ඕකේ. ප්‍රශ්නයක් නැහැ කොයි අතට ගියත්. නමුත් සාමාන්‍ය වෙනකොට නම් කියනකොට ඇහුවොත් නම් කියන්නේ දක්ෂිනාවර්ත කියලා තමයි. මොකද ඒක මංගල ලක්ෂණයක්. ස්වස්තික ලකුණ මේ පැත්තට හැරුණොත් මංගල අනිත් පැත්තට හිට්ලර් වෙනවා. අපි ගමනක් යනකොට පාවාන් පැලඳගෙන සක්මන මෙනෙහි කරමින් ගියාර කමක් නැද්ද? එවිට ආපසු හැරීමක් සිද්ධ වෙන්නේ. ආව. ඒ කියන්නේ ඇත්තටම අපි සක්මන කියලා කියන්නේ ප්‍රශස්ත తත්වේ. ඒක තන මෙහාට මෙහාට යනවා පුළුවන් තරම් සක්මනේ මේ ඒ ගුණාංග ලැබෙන්නේ පාවහන් පය නොලා යන එක. නමුත් ඒක කරන්න පුළුවන් නිරක්ෂය කිට්ටු වේවයි විතරයි. උතුරු කුර දිවෙන්ට හෝ දකුණු දිවට යනකොට සාමාන්‍යයෙන් නිර්වත් පයෙන් ඇවිදින්න අමාරුයි. සීතල ප්‍රශ්න නිසා. එතකොට මේක කරන්න අමාරුයි. ඒ වෙලාවේදී සක්මන් කරනකොට පාවහන් පැනලක නෙවෙයි තමයි කරන්නේ. නමුත් අපි යනවනම් ගමනක් යනකොට අපිට විවේකයක් හමුනොත් අපිට පුළුවන් පාවහන් පැනලක හිටියත් තාරපාරක හිටියත් සක්මනක කෙරෙන මානසිකාර්ය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් එහාට මෙහාට එන්නේත් නැහැ. ඉතින් ඒකට මේ ඥානানন্দ ස්වාමීන් ඉන්න කාලේ කිව්වේ ඒ කාලේ හිටියා මෙහි අර ප්‍රසිද්ධ අර කෝවිද හමුතු ඉඳලා තියෙනවා ඇමරිකන් ජාතික හොඳම තරුණ ස්වාමීන් නමක්. ඉතින් ඒ ඥානানন্দ ස්වාමීන්ත් එක්ක බොහොම සමීපව මේ ආයතනේ මේ ආයතනීය කටයුතු කරලා තියෙනවා. ඉතින් වර එක සමහරලාවට මේ අපොයින්ට්මන්ට් එකක් දානවලු මම දවල් දානින් පස්සේ මම ස්වාමීන් සම්බෙට එනවයි කියලා. එතකොට මේ ඒක හරීම පිළිවෙලට වැඩ කරන්නේ. එතකොට කියනවලු මම මගේ සක්මන මෙතන ඉල්ල ඔබ වහන්සේ කුටි දක්වා දික් කරගත්තයි. එන ගමන මුළු ගමනම සක්මනක් කරගන්න තියෙනවා. එහෙම හැවිදින්න නැතුව එක පැත්තකට යන්නේ. ඒක ඉතින් අර මේ පුරුදු වෙනකොට සම්පූර්ණ සක්මනක ඉඳ කරනවා කරනවා වෙනුවට ගමනේ යන්න පුළුවන් තරම් ගන්න පුළුවන් තරම් ආනිසංස ලබන එකයිකින් කරන්නේ. කල්යාණ මිත්‍යානු කවරෙක්දයි පැහැදිලි කර දෙන්න. එය සම්මුතිය අනුව නැතොත් පරමාර්ථය අනුව ගති විද්‍යාවකට කල්යාණ මිත්‍යා Tamanට වඩා මාර්ගයේ දියුණු කෙනෙක් විය යුතුද? ඔහු අඩු ගානේ සෝවාන් වූ කෙනෙක් විය යුතුද? මේ පළවෙනි ධර්ම දේශනාව මම හිතන්නේ පූර්ණ ගවස ගත්තේ මේකටයි මේ වගේ දෙයක් ආයසරයක් අහනකොට මේ මට හිතෙනවා මොකක් හරි පටලවිලා තියෙනවා. මේ කාරණා සේරම අපි සාකච්ඡා කරා පළවෙනි ධර්ම දේශනාවේදී. ඒ නිසා ඒ ටේප් එක අහන්න ආයෙසරේ. එහෙම නැති වුණොත් එහෙම ආයෙ කියන්න ගත්තොත් ඒ මූඩ් එකේ ඉන්නේ ඒක පැතික කියන්නේ. වරක් විශ්සර කරලා තියෙන නිසා එහෙම නැත්නම් අර මං කියපු විදිහට මේ පාප මිත්‍යා බලන්න ඕන නම් කන්නඩියක් ඉස්සරහට ගියට කමක් නැහැ. ඊයේ ධර්මදේශනාදී දුක සැප වශයෙන් දත යුතු බැලිය යුතු බව ප්‍රකාශ කරා කරුණාකරමය තවදුරටත් පැහැදිලි කර දෙන්න. ඒ කියන්නේ හැම මේ අඩු ගන්න කියනවා නම් උගා කමාරුවෙන් සපයාගත්ත ඉන්ද්‍රිය ධර්ම හෝ බොජ්ජංග ධර්ම පවා වීර්ය ඒ කියන්නේ සතිය ධම්මවිචේ වීර්ය වගේ ඒ චෛතසික පවා 100ට 100ක්ම ਸਰවබහුම සැප දෙන දේවල් නෙමෙයි මේ වගේ දුක දෙන අවස්ථාවල් තියෙනවා හොඳ ಗುಣ චෛතසික පවා සැප දෙන දුක දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකෙත් දෙකම සත්‍ය වගේ දෙයකෙමුත් කොහොමද සැප දුක ඇති කරන්නේ? ධම්මවිචේ සම්බොජ්ජංගේ කොහොමද සැප දුක ඇති කරන්නේ කියලා ඒ දෙකම බලා ගන්න එක තමයි ඇත්තටම මේ ඒ ඒ බොජ්ජංග ධර්ම පිළිබඳ උපේක්ෂා වෙනවා කියලා කියන්නේ. අද දවසේ ඒක තමයි මම හිතන්නේ ගොඩක් වෙලාට අපි මාතෘක කරන බලාපොරොත්තු වෙන්නේ. හොඳයි කියලා ගත්තේ මේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා හෝ සති ධම්මවිචේ වගේ දේවල් ගත්තේ අකුසල් වගේක් අයින් කර ගැනීම සඳහා පමණයි. ඊට වැඩිය ගොරෝසු රාග දෝෂ මොහ අඩු කිරීමට. ඒ වෙනුවට ගත්ත මේ වාංගු කරලා ගත්ත මේ ඉන්දිය ධර්මත් නිත්‍ය සුඛ සුබ දේවල් නෙවෙයි. ඒව අච්චර දුක දෙන්නේ නැති වුණාට මධ්‍යස්ථ දේවල් වුණාට මේවත් අනිත්‍ය ධර්ම, මේවත් දුක්ඛ ධර්ම. මේකෙත් දුක සැප දෙක බලාගත්තා නම් මේවට ඇලෙනවා. අල්ලනට පස්සේ නිවන් දකින්න වෙනුවට අතරමඟදී අතුරු ඵලයන් වල ගැටි ඇලී ගත කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අතුරු ඵලයන් පාවිච්චි කරන මොකටද? ඊට වැඩි ගොරෝසු දෙයක් අයින් කරන්න. ඊට පස්සේ මේකත් අයින් කරන්න. ඒ සඳහා උපේක්ෂා කරන එක ටිකක් මේ විපස්සනාවේදී තියෙන ගාක්ම අදාහ ගන්න අමාරු පිළි ඒත්තු ගන්නලා දෙන්න අමාරු දෙයක්. හැබැයි වෙනකොට ඉබේම සිද්ධ වෙනවා. කිසියම් ඇඟට නොදැනියක සිද්ධ වෙනවා. නමුත් අදාහ ගන්න අමාරුයි. මෙච්චර වටිනා වූ දෙයක් කෙරෙහි දුක පැත්තෙන් බලන්නේ කොහොමද සැප පැත්තෙන් බලන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ නිසා ඒක මේ මේ මට්ටමට එනකොට ගැම්මට සිදු වෙන්න පටන් ගන්නවා. ආපු වේගෙට සිදු වෙන්න පටන් ගන්නවා. උනාට පස්සේ තමයි Tamanට තේරෙන්නේ Tamanගේ රුචි අරුචිකම් වල වෙනසක් වෙනකොට මේ වෙලා තියෙන්නේ අඩු ගන්න මේ ආයාසයෙන් උපයාගත්ත සතිය පවා නැත්තම් නැති උනාට කමක් නැහැ කියන ධර්මයට පුරුදු වෙනවා. මේ ප්‍රශ්නේ නගන්නේ කීප දිනක ඉල්ලීම් පිටයි භාවනාවේ 6 වෙනි 7 වෙනි දවස් වන විට ශරීරේ පුරා මහත් වේදනා ඇති බවත් වමනේ උක්කාර වෙන අපහසු වලට ලක් වූ බවත් පැවසුවා. මේ ලියන මට දෙසීමේ. ඇවිදීම පර්යංක හෝ නිදා සිටීමටවත් ශරීර ස්පාසාවක් නැති හිසකක්මක් වෙන බරගතියක්ද දැනේ. තද කැමැද අරුචියක් ඇත. ඊටාම අපහසුතාවයට පත්වී ඇත. ආහාර ජීර්ණයේ අපහසුතාවයකට පත්වී ඇත. මෙය ලෙඩක් නොවන බවද පෙනේ. වේදනාව ඊටාම වැඩි. මේ භාවනාව සම්බන්ධ දෙයක්ද කරුණාකරලා පැහැදිලි කර දෙන්න ඉල්ලමි. මේක පිළිබඳව මට සැකයක් මතුණා මොකද මේ ආශිර්වාදුත් පහුගිය ටිකේ මේ අසනීපෙන් හිටියේ. වමනේ ගියා. දැන් එනකොටත් උපාසක මාත්‍යක් ඇවිල්ලා කිව්වා මට වමනේ යනවා සංස මං යනවා. ඉතින් මට සැකයක් පහළ වුණා ආහාරවල ප්‍රශ්නයක් වුණාද කියලා. නමුත් මෙහෙන් මට වාර්තා වෙලා තිබුණා. ඉතින් මම ඒක ගණන් ගත්තේ නැහැ. වුණා නම් ඒක පොදුවේ විය යුතුයි. නමුත් මේ ප්‍රශ්නේ පේන්න තියෙනවා. යම් මොකක් කොතනක හරි මේ ආයතනවලට දවස් හතරක් විතර වෙනවා. එතකොට වෙන කෙනකින් අර <coughs> පොදුවේ තිබුණේ නැහැ වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි තාම කුස්සියේ තියෙන <coughs> සෞඛ්‍ය తත්වයේ තිබුණට යම් කිසි මට්ටමක හිටියට සම්බන්ධ පිරිස ගොඩාක් වැඩි නිසා හරි අමාරු හරියටම ප්‍රෙඩික් කරලා මේක මේ මට්ටමට කෙරෙනවද කියලා. එහෙම දෙයක් වුණාද කියන්න දන්නේ. වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ භාවනාවෙම වෙන දෙයක් කියලා වගේ තමයි මේක ලියලා තියෙන්නේ. එහෙම භාවනාවේ වෙන භාවනාව වෙනවා නම් ඔක්කොටම එක එක විදිහට වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඉතින් ඈ අපිට පස්සේ නෑ ඔය මේ මේ report වෙන්නේ ඉස්සෙල්ලා උඩදි වාර්තා වුණේ මට. ආසු ඉත ඉස්සෙල්ලානේ දවස් දෙකකට ඉස්සෙල්ලානේ. එතකොට එහෙමනම් මට පේන්නේ මේක වෙන පැත්තකින් මේකට සලකා බැලිය යුතුයි. දැන් තමයි වාර්තාවන්නේ. මම එනකොටම උපාසක මහත්තයෙක් ඇවිල්ලා මට කිව්වා මං යනවා කියලා. ඊට පස්සේ මම ඇයි කියලා කිව්වා මෙහෙම ඔක්කාර ගතියක් තියෙනවා ඇඟටත් අමාරුයි. මම කව මේ හාමුදුර හම්බෙලා යන්නේ මොකද මේ හාමුදුර ගා තොරතුරු ටිකක් තියෙනවා මොකද්ද කියලා දැනගන්න ඒ නිසා ආහාරවල ප්‍රශ්න ඇද්ද කියලා සාමාන්‍ය මම මේ ගණන් ගන්නද මොකද මට මොනව කෑවක් කවදාකවත් අජීර්ණයක් එන්නේ නැහැ ඒ නිසා මට කලා මේ ඔක්කොම වැටුණ දවසක තමයි මට පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්නවා එදා පොඩ්ඩක් බඩ රිදුනා නේද කියලා තේරෙන මේ මෝලට මොනව දැම්මත් අඹරන ඒ නිසා මට මට බෙදාගන්න කරන්න අමාරුයි. කලාතුරකින් තමයි මේ පොඩි කාලේ ඉඳන්ම හදාගෙන තියෙන්නේ මේක. නෑ භාවනා විදිහට වෙනවා ඒක මහසි සයිඩෝ සාංශ බොහොම ලස්සනට ලියලා තියෙනවා. ඇත්තට මේ සානසේ අනික උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම මැද වයස පැනපු ඇත්තෝ භාවනාවක් හම්බෙලා ගුරුරෙක් හම්බෙලා ඉතාම සන්තෝෂයෙන් භාවනා කරගෙන යනවනේ. එතකොට මේ පුද්ගලයා ජීන රටාවත් වෙනස් කරලා නෑදෑයන්ගම තලුත් වෙලා භාවනා මධ්‍යස්ථාන පරිසරයට ගියාට පස්සේ මේ නිබ්බිදා ශේෂ්ත්‍රයට ගියාට පස්සේ සංසාරේ හොඳට බය පහළ වෙච්ච කෙනෙකුට නම් එයාට මේ පහළ වෙන නිබ්බිදාව නිසා ඉන්න ඉන්න දුප් නිදි පොළ ආහාරේ ඇඳුම පිළිබඳ පිරිසිදුකම ඔක්කොම එපා වෙනවා. එපා වුණාට ඒ පුද්ගලයාට හුඟක් වෙලාට ඒක කැපිපෙන්නේ ආහාර ගැනීම නැතර කරනවා ඒක. නැත කරාට පස්සේ ශරීරය දුර්වල වෙනවා. ඒ නිසා මහසිසාරද කියලා තියෙනවා මේ භාවනා කරනකොට දවස් 4ක් 5ක් ගියාට පස්සේ ඒක නම් සද්ධාව වැඩිකම නිසා ආහාර ගන්න නැහැ කියලා කියන්නේ. මොකද හේතුව යටින් ඒ වෙනකොට අර නිබ්බිදාවත් ඇවිල්ලා තරුණ කෙනෙකුට කොහොම කරක්ක බඩගින්න එනවා. වයසට ගිය කෙනාට බඳ වයස වෙනපෙක් කරනට බොහොම ඉක්මනට ඒක නොකා ඉන්න පුළුවන් ගතියක් වෙන නමුත් ඒක උනන්දු කරවන්න එපයි කියලා කියනවා. කොහොම හරි Tamange සාමාන්‍ය නෑම කරන්න ඕනේ. සාමාන්‍ය කෑම කරන්න ඕනේ. සාමාන්‍ය නිින්ද කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ එදාට මුළු රැය පිස්සේ භාවනා කරනවා. කෑම ගන්නෙ නැහැ. වෙන්නේ මොකද්ද? ඊට පස්සේ දවස් දෙකකට පස්සේ සම්පූර්ණයෙන්ම වැටෙනවා. එහෙම එහෙම කරන්න හොඳ නැහැ. මේ භාවනා දියුණු වෙනවනම් කාලය නිදා ගන්න කාලය, නිින්ද, ආහාර, දිනචරියා වෙනස් කරන්න හොඳ නැහැ. පොඩි පොඩි වෙනස්කම් කරාට කමන්නේ නැහැ. කැපිපෙන වෙනස්කම් කරන්න හොඳ නැහැ. එතකොට මේ ශරීරයට ලොකු තිගැස්මක් එනවා. වෙන්න පුළුවන්. නමුත් ඒ කණ්ඩායමේ ඔක්කොට මේක වැර වෙනවා වගේ කියන එක කලාතුරකින් තමයි වෙන්නේ. මට හිතෙන්නේ ඒ නිසා මේක සෞඛ්‍යට සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. يعني ආහාරවල මොකක් හරි මේ විස බීජයක් මෙවලා තියෙන ඉඩ තියෙන ඉඩ තියෙනවා. ඉතින් කොහොම හරි එච්චරම තද බලට අමාරුයි නැතුව බේරිච්ච එක ගැන විතරක් ස්තුතිවන්ත වෙන එකයි කරන්නේ. හුඟක් අමාරු වැටුන්නේ නැහැ කියන එක විතරයි සතුට වෙන තියෙන කාරණා. ස්වාමීන් වහන්සේ ඥානහා නිමිත්ත යන කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. නිමිත්ත කියන එකේ ආනාපානය ගත්තාම දෙපාරක සඳහන් වෙනවා. විශේෂම ආනාපාන භාවනාදී ඒක පරිසම්පිත මාර්ගය හොඳට විස්තර වශයෙන් කිව්වොත් තමයි තේරෙන්නේ මේ විශේෂයෙන් මේක ආනාපාන විතරයි බලපාන්නේ. හුස්ම ගන්නකොට මේ අපි කියනවා ඉඳගෙන වාඩි වෙලා භාවනා කරනකොට කෙනෙකුට හුස්ම ගන්න බව තේරෙනවා නමුත් හැපෙන තැන තේරෙන්නේ නැති අවස්ථාවල් තියෙන්න පුළුවන්. කියන්නේ සමත නිමිත්ත පහළ වෙනවා විපස්සනාට හැරිලා නැහැ තාම. විපස්සන හැරෙන්නේ නැහැ. ඒකෝට හුස්ම ගන්නවා තේරෙනවා. මෙතනයි වදින්නේ. මේ ආස්වාස මෙල ප්‍රසවාස කියලා හොඳ පිළිසිදුවක් නැහැ. එහෙම කරගෙන කමක් නැහැ. ඒකට කමන්නේ. ඒක භාවනා තමයි යන්නේ. ඒකට හොඳට එහෙම භාවනා කරගෙන කරගෙන යනකොට සමහර විටක හිත සංසිඳනකොට හැපෙන තැන තේරෙන්න පටන් ගන්නවා. එතකොට එයාට අමතර ලකුණක් වෙනවා මේක දැන්. ආනාපානෙම ඉන්නවා කියන අමතර ලකුණක් වෙනවා. අන්නේ හැපෙන තැනටත් ආනාපාන නිමිත්ත කියලා කියනවා. ඊට පස්සේ ආනාපාන නිමිත්තෙන් බොහෝ වෙලා තැම්පත් වෙලා නිමිත්ත ආනාපානම සුකුම තත්ත්වයටපත් වෙච්චාම අතන මෙතනින් ආලෝක නිමිත්තක් පහළ වෙන පටන් ගන්නවා. ඒකටත් නිමිත්ත කියනවා. ඉස්සෙල්ලා එක රූප ධර්මයක් ධර්මයක් පස්සේ එක නාම ධර්මයක්. නමුත් ආනාපානදී ඒ නිසා නිමිත්ත කියන එක දෙපොලක සඳහන් වෙනවා. අනිත්‍ය වෙයිදී හැප්පෙන තන වගේ නිමිත්තක් අනෙක් කමටහන් වල ගණන් ගන්න. ඒකෙදි ගන්නේ ආලෝක නිමිත්ත පමණයි. සා නිමිත්ත කියලා කියන්නේ එක විදිහකට කියනවා නම් හිතේ කෙලෙස් නැතිවනකොට හිතේ ප්‍රභාස්වරේ හිතටම පේන. ඒ ප්‍රභාස්වරයට තමයි නිමිත්ත කියලා කියන්නේ. තිබුණ කෙලෙස් අයින් වෙලා අයින් වෙලා පිරිසිදු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිමිත්ත තාම පේන්නේ ආගන්තුකයක් විදියට. තමන හිතේ කෙලෙස් සහිත தત્ත්වේ වරින් වර නික්ලේශී தත්ත්ව පේනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ කෙලෙස් ධානා මට්ටමට අර්පණා මට්ටමට ආවට පස්සේ මුළු හිතම නැත්තම් අර තියෙන ආලෝකේ ඇවිල්ලා තමන් වහයලා ගන්නවා වගේ යටපත් වෙන වෙලාව වෙනවා. ඒකට කියනවා ආලෝක නිමිත්තට හිත වැදගත්යි කියලා. নিমগ্ন උණයි කියලා. ගෙවැදුණයි කියලා. අර්පණාවටපත් උණයි කියලා. අර්පණාවටපත් වීම තමයි ධානය කියලා කියන්නේ. අර්පණාටපත් වෙනකොට වෙන්නේ මේ ආලෝකයට තමයි ඇතුල් වෙන එක. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉතින් ඉර පායලා තියෙනවා. ඒකට අපි මන අපයි මේක ඇතුලේ සීතලයි හේවණයි. ඉතින් අපි මෙතන ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ආලෝකවල අපේ දිහාට යනවා. ආලෝකවල අපේ දිහාට යන්න යන්න යන්න යන්න අපි දන්නවා දැන් ක්‍රමයෙන් ලඟ වෙනවා කියලා. ආලෝකවල අපිට ඇතුල් වෙනවත් එකම වෙනස්කමක් වෙනවා. අපේ ශරීරය දිලිසෙනවා, රත් වෙනවා, කිලිමේ ඉර පේන්න පටන් ගන්නවා. එතකොට ආලෝක ලැබේට කිට් වෙනකොට සහ ඇතුළු වුණාම කියලා දෙකක්. අනිත් වගේ තමයි නිමිත්ත ආලෝක නිමිත්ත නම් ආලෝක නිමිත්ත තියලා ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ලඟ වෙන අවස්ථාවට කියන උපචාර අවස්ථාව කියලා නිමිත්තට ගෙවැදීමට කියනවා අර්පණ සමාධිය කියලා නැත්නම් ධ්‍යාන කියලා කියනවා. දැඩි උත්සාහය කරන සමහර වෙලාවට හිතවිලි පොරබැදීමෙන් මිදිය නොහැක. ඔබ වහන්සේ දුන් සීල උපදේශ පිළිපැද්දත් தત્ත්වේ පාලනය කළ නොහැක. අවසාන ඕදනක් ලෙස ආයෙදිමි. හිතවිලි වලට එන්න දෙන්න ඉච්චරයි. මොකටේ පොරබදන්? පොරබදන තාක්කල් මේ හිතවිලි වලට තද ආරාධනාවක් තියෙනවා. ආනා මේ වාඩි වෙලා හොඳට සැපසේ වාඩි වෙලා ආනාපානේ මතුවෙනකන් ඉඳලා ආනාපානේ බලනවා වගේ හම්බුනේ නැත්තයි ඉතින් නෑ. ඒ වගේ තමයි බලන්න හිතවිලි ආවනම් ඒක අරමුණු කරගන්න හිතවිලිත් එක්ක ගත කරන්න. මම හිතන බව දැනගන්නවා මේ වෙලාවේ. ඔක අයින් කරන්න හිතුවොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. හිතවිලි වලට වෛර කරන්න ගත්තොත් හිතවිලි වෛර වෙනවා. හිතවිලි වලට එන්න දුන්නාට පස්සේ මේ වෙන්න පුළුවන් සමහර වෙලාවල් වලට තද රාග හිතවිලි, තද ද්වේෂ හිතවිලි සහ මොහ හිතවිලි තියෙනවනම් අපි ඒවා අයින් කරන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් භාවනා යොව කරන්න බෑ. රාග හිතවිලි තියෙනවා නම් තද බල විදියට අසුබ භාවනා වඩන්න. ද්වේෂ හිතවිලි තියෙනවා නම් තද බල විදියට මෛත්‍රී භාවනා වඩන්න ඕනේ. ඒක ඒ හිතවිලි එච්චරම මේ ආසාදනය කරන සුළු රෝගකාරක නෙවෙයි නම් විතරක් තමයි අපි ආනාපාන සතිය වගේ කරන්නේ. එතකොට චතුරාර්යක භාවනාවට ගිහිල්ලා හිතවිල්ල තියෙන රාගෙද ද්වේෂෙද බලලා රාගෙ තියෙනවා නම් ඒකට අසුබ ද්වේෂය තියෙනවා නම් මෛත්‍රී භාවනාව කම්මැලිකම තියෙනවා නම් බුද්ධානුස්සති භාවනාව පස්සර දාන කල්ලාරිනකම තියෙනවා නම් මරණානුස්සති වගේ ඒ වගේ කී තමයි කරන්නේ. ඒවට චතුරාර්යක භාවනා කියනවා. එහෙම නැති හිතිවිලි ගොඩාක් තියෙනවා. ඒවල අර වගේ තද බල පණිවිඩයක් නැති ඒවා මේ ගණන් නොගෙන සිටීමෙන් තමයි කරන්න පුළුවන්. නැත්නම් ආනාපාන කරනකොට ඒ වගේ මේ තද බල පණිවිඩයක් නැති හිතවිලි තියෙනවනම් ගණන් කිරීමේ ක්‍රමය කරනවා. නමුත් මේ කියන විදිහට වෙනවනම් මේ කියන්නේ ආනාපානට බහ ගන්න බෑ. හිතවිලි ඝන බහලයි. එහෙමනම් හිතවිල්ල මොන જાසිද කියලා බල ඒකට අදාළ චතුරාර්යක භාවනාවකින් අයින් කරන්න වෙයි කියලා මට හිතෙනවා මේ මේ ප්‍රශ්න දිහා බලනකොට. කවුරු හරි කැමති නම් ඒකට තව මේ මේ හිතවිලි මොන જાතිකක්ද කියලා දැනටමත් අඳුරගෙන තියෙන්නේ කියලා මේ මේක විශේෂ අවස්ථාවක් මොකද මේ මූල කර්මත්තාන්ට යන්න ඉස්සෙල්ලා චතුරාර්යක කළ යුතු චරිතයක් වෙන්න ඇති මේ. නමස්කාර වේවා. මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි වූත් චුති චිත්තය සුගතිගාමි ප්‍රතිසන්දියකට යොමු කර ගත හැකි අයුරු පහදන සීක්වා. එහෙම ඇත්තටම කාටවත් එහෙම සහතික කරන්න බෑ. මේ මරණාසන්න වෙලාවේදී අනිවාර්යයෙන්ම සුගතිගාමි ප්‍රතිසන්දියකට යන්න කියලා. මොකද කවුරුවක්වත් ඒකට අකමැති වෙන එකක් නැහැ. ඔක්කොමලා කැමති. නමුත් ඒකේ හිතන තරම් එහෙම අස්සය වැඩ කරයිද නැද්ද කියන්න බෑ මේ වෙලාවේ. ඉතින් ඒක නිසා මේක සඳහා කියනවා චතුරස්‍ය අවබෝධය කියලා අපි හිතමු අඩුම ලංසෝ සෝවන් වෙනවා කියලා. චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වුණා නම් ඒ තත්ත්වෙන් පිරෙන්නේ නැතුව හිටියානම් ඊගා භවයට විතරක් අපාගත වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර තඹදාටික් කතාව කියනවා සල්ලක්ෂණ බීජයට හිත වැටුණා නම් ඒ කියන්නේ නිවන් දකින උත්තම වේගයක හිත තියෙන නමුත් නිවන් දැකලා නැත්නම් ඒත් සුගතිගාමි වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මොකකින්වත් අපිට සාහිතික කරලා කියන්න බෑ. හිත කියන්නේ ඒ තරම්ම විශ්වාස කරන්න බැරි වෙස්පර්ලන දෙයක්. නිසා සාහිතික කරලා එහෙම කියන්න පුළුවන් කමක් චුතිචිත්තය අනිවාර්යයෙන්ම සුගතිගාමි ප්‍රතිසන්දයකට යොමු කරගන්න පුළුවන් ඒකායන ක්‍රමයක් නැහැ කියන එකයි මතක් කරන්න තියෙන්නේ. නොපින ධානය තිබුණත් මේ සමතෙන් යන්න පුළුවන්. මේක මේ සාමාන්‍ය මේ කතා කරලා තියෙන නිකන් විපස්සනා පැත්තෙන් වගේ මේ මාර්ගඵලයකට සම්බන්ධ කරලා නමුත් ධානයකට යනවනම් කියන්නේ අර්පණ සමාධියක් තියෙනවනේ හැබැයි ධානය මේ පිරිහෙන්නේ නැතුව ගත කරන්න ඕන. ඉතින් මේකෙදි තියෙන මේ අමතර කාරණාවක් විදිහට කියන්න තියෙන්නේ අපි හිතමු සමතෙන් හරි විපස්සනා හරි කරලා චුතිසිතේ ඒ ආත්මෙට දැම්මයි කියලා කොහොම හරි සුගතිගම ඒ ආත්මය අපි මොන පිස්සුවක් කියලා දීලා කොහොමද දන්නේ ඊට පස්සේ කොහට යයි කවුද සාතික් කරන්නේ මේට වැඩිය හොඳ කල්යාණ මිත්‍ර හම්බේ හොඳ තැනට හම්බේ කියලා එහෙම දෙයක් කියන්න බෑ ඒ වෙලාවේදී එකක් පෙරගත්තට ඊට පස්සේ සම්පූර්ණ සුද්ධ අභියෝගයකට මුහුණ දෙන්නේ ඊට පස්සේ කොහොමද කරන්නේ එනිසා අපිට මේ දැවෙන ප්‍රශ්නට අපි උත්තර දෙන්න හැදුවට දීර්ඝකාලීන වශයෙන් බලනකොට ඒක ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ. ඒක එක ආත්මයක් ගොඩගත්තයි කියලා මේ ඇත්තට ලොකු වෙනසක් භවයට සිද්ධ වෙන්නේ නැහැ. මරණ මොහොතේ ඉන්නත් බෑ. නමුත් නොපිහිනු ධානයකින් ධානයට යන්න පුළුවන් කියන වශීභාවයේ කැඩෙන්නේ නැතුව ඉන්න ඕනේ. ධානයේ ඉඳදී මරණය සිද්ධ වෙන්නේ නැහැ. සරුවචනහන්සේ චතුත්ථ ධානයේ ඉන්නකොට පිරුණා පාණි ඉස්සල්ලා අනුරුද්ධ ස්වාමීන් අනුරුද්ධ සාංශ බලන්නේ හිටියා. නමුත් ළඟ ඉන්න කට්ටිය අඬන්න පටන් ගත්තා හොස්ම වැටෙන්නේ නැතුව ගියා. ඒකට ආනන්ද අනුරුද්ධ සාංශ කිව්වා කලබල කරන්න එපා. තාම සරුවඥාන්සේ චතුත්ථ ධානයේදී ආනපන සංසිඳවගෙන ධානයකදී පිරුණම පෑම සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි ධානයට ආවා. දෙකට ආවා, එකට ආවා. එතකොට හුස්ම වැටෙන්න පටන් ගත්තා. එතකොට කට්ටියට කියන්නේ පු탁ඥාන ස්වාමීන් වහන්සේ සතුටු වුණාට දැන් ඉතින් මරණය තමයි. යසුත් අධ්‍යයනය ඉන්නකම් හුස්ම වැටෙන්නේ නැති වුණාට මරණ වෙලා නැහැ. මොකද ඒක දැක්කේ අනුරුද්ධ මහරතන් වහන්සේ විතරයි. ඊට පස්සේ ධ්‍යානෙ එළියට ඇවිල්ලා තමයි පිරුණා පෑම සිද්ධ වෙන්නේ. පිරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හොඳටම නාම රූප පරිච්ඡේද ඥානෙ නැත්තම් හොඳට පටිච්චසමුපාදයේ තේරෙන අවස්ථාව භාවනා දෙනවා. සම්මත ඥානට ඉස්සලා ඒකට කියනවා සාමාන්‍යයෙන් චුලසෝතපන්න කියන්නේ නිකන් ලාවට සෝතාන්පන්න වුණා වගේ. ඒ ඒ தත්ත්වෙම දිගට මේ භාවනා පරියන්කම නැත්නම් භාවනා මධ්‍යස්ථාන නොයිලා ආයෙ ගෙදර ගිහිල්ලා ආයෙත් එක අවුලුනොත් ආයෙත් අර ඥානෙට යන්න බැරි ධර්මයට යනකම් පිළිනවා. අනවශ්‍ය ප්‍රශ්න ගෙවල් දොරවල ඉන්න ගියොත් විදුණත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මරණ චිත්තක්ෂණයට ඒකේ බලපෑමක් කරන්නේ. ඒ චුලසෝතපන්න තත්ත්වයට ආවනම් ඒ தত্ত্বයේවත් අදුගාන සීල සමාධි ප්‍රඥා දිකට නඩතු කළොත් තව ජීුණු වුණොත් සෝවන් නොවුනත් එක භවයකට වග වෙනවා. නාම පච්චේ පරිග්‍රහ ඥානය තමයි සාමාන්‍ය චුල්ලසෝතපන්න තත්ත්වය කියලා කියන්නේ. ඊට පස්සේ සම්මසන ඥාන ඒ වතියට යනවනම් අර කාරසයි. ආපහු යන්න බැරි ධර්මයට නම් පිළිහුනොත් මරණට ඉස්සලා අතරමැද කාලේදී අර වගේ මේ චුති චිත්තේ කොයි පැත්තට යයිද කියලා විශ්වාස කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. සර්වඥයන් වහන්සේට මම අහලා තියෙනවා එක මොහොතකින් ආත්ම ගානක් පිටපස්සට බලන්න පුළුවන් කියලා. කොච්චරක්ද ස්වාමීන් වහන්සේ අර දීලා තියෙන මේ දර්ශනීය තත්ත්වය? ඒක ඇත්තටම එහෙම ස්ථිර වශයෙන් මේමයි කියලා කියලා නෑ සංග්‍රහ ග්‍රන්ථවල ඉතින් සරුවචන්සගේ ಗುಣ ලොකු කරපෙන්වීම සඳහා කෙරුවට එහෙම එච්චරම ඒව නියත නෑ මෙච්චර යන්න පුළුවන් කියන එක එහෙම ප්‍රමාණ කරන්න බෑ කියලා තමයි කියන්නේ මම මතු කරන්නේ හැදී සර්වඥන් වහන්සේ කියලා කියන මටවත් අනන්තයේ පටන් ගත්ත තැන පේන්නේ නෑ අවිද්‍යාව. ඉතර වැහිලා මොකද කියන්නේ ඉතින් අපි මේ ආත්මේ ඉඳන් ඊළඟ ආත්මයක් යන එකක් ගැන හිතනකොට හිතන්න කොයිතරම් පරාසයක් ගැනද අපි මේ හිතන්නේ. මම ඇත්ත කියලා මේ වෙලාවේ අපි හිතාගෙන ඉන්නදී ඊළඟ ආත්මෙට කොහොම යයිද කියලා විතරක් මහා ලොකු බයක් අපි තුල තියෙනවා. නමුත් අත්තර ගොඩක් ඉවල තියෙනවා ඉදිරියට කොච්චර තියෙනවද දන්නේ. ඒක බයන්නක තමයි. ඉතින් මේකදී අවශ්‍ය මේ තිබ්බෙන්නේ ඉවර කරන්න තමයි ඒ කියන්නේ මොනම ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නේ විශාල පුළුල් පසුබිම කේන්දර ප්‍රසාකච්ඡා කරන්න පුළුවන් දැවෙන ඒ වෙලාවේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ගෝධනෙගේ අවශ්‍යතාවය තියෙන දැවෙන ඒ වෙලාවේ ප්‍රශ්න විසඳන එක විතරයි අර පසුබිම් තලියත් එක්ක සංසන්දනය කරලා බලන්න වෙලාවක් නැහැ. එතකොට ඒ ගන්න තීන්දුව දුරද කියන්නේ. නමුත් ඒ වෙලාවේ දැවෙන ප්‍රශ්නේ විසඳ යුතුයි. ප්‍රශ්න නැති වෙලාවේදී අපි බලන්න ඕනේ පුළුල් තලයේ බලන්න. ඒ අනුව බලනකොට එක ප්‍රශ්නක විසඳුවයි කියලා මහා ලොකු වෙනසක් එන එක නිකන් ළමා ගතියක් විතරයි මේ ප්‍රශ්න විසඳිල්ල තියෙන්නේ. ආනාපාන සති භාවනාවේ විනාඩි 50ක් පමණ ඇතුළත ආස්වාද ප්‍රසවාස වාර දිචි 50ක් පමණ දකුණු නාස්පුඩු වෙනුත් ඉන්පසු වම් නාස්පුඩුවේ ආස්වාද ප්‍රසවාස දැනීම ආරම්භුනි. මෙසේ එක් නාස්පුඩුවක පමණක් එක් කාල සීමාවක් දැකීමට හේතු කවරේද? මෙසේ ආස්වාද ප්‍රසවාස කිරීමේදී හුලං රැල්ල කෙටි දිග වශයෙන් උණුසුම් සිසිල් ගොරෝසු වශයෙන් උපාදිතී භංග වශයෙන්ද නාම රූප වශයෙන්ද ආબોධ වේ. හේතු වංශයේ ඊයේ විස්තර කර දෙන්න පරිදි ඒ තවත් කුඩා කොටස් වලට කැටි කැටි බිඳියන ආකාරය නැවත කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේක ඇත්තටම මේ සතහන් සහ ආකාර අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒක නිසා කොතනකින් හරි පටන් ගත්තා නම් මොනම විදියකට හරි ආනාපානේ ශබ්ද වේදනා ඉතුළු වෙන් කරලා මුණට මුණ දාලා තියාගන්න පටන් ගත්තොත් බොහෝ කරන්න කරන්න කරන්න හැමදාම වෙනද නොදැක්ක සටහනක් වෙනද නොදැක්ක ආකාරයක් දකිමින් දකිමින් යනවා. නිසා මේ හිතට ලයිස්තුවක් දාගෙන මේක දැක්කේ නෑ මේක මම දැක්කයි කියලා කියන එක ඒ මේ නරක ප්‍රයත්නයක් නෙමෙයි. නමුත් ඒක මේ කොහොමද කියන්නේ මේ තලතුණා ක්‍රමයක් නෙවෙයි. නිසා මේ අල්ලගෙන තියෙනවනේ දැන් මේ තියෙන විදියට කෙටි දිග වශයෙන් උණුසුම් ගොරෝසු වශයෙන් පේනවනම් මේක බහුලීගත කරා. දිගට දිගට බලාන යනකොට ඒ වෙන්න තියෙන හරිය වෙයි. එහෙම නැති වුණොත් මට අද බණ කියූප එක දැන් වෙන්න ඕනෑ කියන හැඟීම තියෙන තාක්කල් වෙන්නේ නැහැ කියන එක නම් කියයි. අපේක්ෂා කරනකම් වෙන්නේ නැහැ. ඒක දැනගෙන ඒ බුදුම ස්වාමීන් වහන්සේ කෙටියෙන් කියන්නේ යෝගාවචරයේ වගකීම තියෙන්නේ හේතු සම්පාදනයට පමණයි ඵල අපේක්ෂාවට නෙවෙයි. ඵල අපේක්ෂාවට ගිය ගමන් එයා යෝගාවචරෙක් නෙවෙයි. අපි නිතරම අවශ්‍ය කරන පසුබිම සකස් කළ දෙන එක විතරයි කරන්නේ. කොයි ඵලයයි වුණත් එන්න ඉඩ තියෙනවා. මේ ඵලයක් අපේක්ෂා කරගෙන ගියොත් ඒක අර යෝගාවචරයේ තියෙන නිහතමානිකමට සහ විවෘත භාවයට බාධාවක් වෙනවා. ඒ නිසා දිගට කරගෙන යන්න. එතකොට මේ මෙතෙක් පහළ නොවිච්ච අංශ ඒ අංග ක්‍රමයෙන් පහළ වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක ඒක හැම කෙනාටම හැම එකම පහළ විය යුතුයි කියලා එහෙම නියමකුත් නැහැ. Tamante ඒ අවබෝධයට අවශ්‍ය කරන අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා හම්බෙද්දී ගමන් ඒ කට්ටෙපයින්. ශාරීරික වේදනාවක් දැනුණු විට ඒ දෙස බලා සිට ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ කළ හැක. ඒත් මානසික වේදනාවක් දැනුණු විට ඒ දිහා බලා සිටීම කරන්නේ කොහොමද උදාහරණයක්ගෙන මේ පැහැදිලි කර දෙන්නේ. ඒ මේ පළවෙනි එකම ගත්තොත් කය ඇති වෙන වේදනාවක් ඇති වෙනවා. නැත්නම් මේ ඒක ප්‍රතිපක්ෂ වශයෙන් සුඛ වේදනාවක් එන්න පුළුවන් දුක් වේදනාවක් එන්න පුළුවන්. ඒකට ඒක ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ කරනකොට සුඛ වේදනාවක් නම් ඒ කෙරෙහි ඇති මනාප භාවයක් දුක් වේදනාවක් ඒක නම් ඒක ඇති අමනාප භාවය තමයි මෙතන මේ මේ පතින කියන මානසික වේදනාව කියන්නේ. ඉතින් ඒ සුඛ හෝ දුක කවදාකවත් නුපුණු මනසට ඒ අනුසේ ධර්මකින් තොරව පහළ වෙන්නෙම නැහැ. එනකොටම ඒක ඇති කරගෙනම තමයි එන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි පහනක් පත්තු කරපුවාම අනිවාර්යයෙන් මේ පහන තමන්ගේ මුලට අන්ධකාරයක් පතුරව ගන්න. පහනේ සූපේරි තමයි අන්ධකාරයක් අතුලට පහත්ව ගන්න. ඒ වගේ තමයි හැම වෙලාවෙදීම සැප දුක දෙක සැපක් නම් මනාප භාවයේ දුකක් නම් අමනාප භාවයේ කියන එක අනුසයත් එක්කමයි යන්නේ. ඉතින් එතකොට අපි දුකක් දකින ගමන් ඒ දුක නොදකින්න නොපතන්න තියෙන අමනාපය සැප වේදනාවක් කියනකොට මේක දිගට පවතිවා කියන මනාපය දෙක දැක ගන්න කියන අමාරු බව හැබෑව. නමුත් මේ ආකල්ප තමයි මේ කියන්නේ. සැප වේදනා ඇතිති මේ මනාපාකල්පයත් දුක් වේදනා සඳහා ඇති අමනාපාකල්පයත් දැකගත්තේ නැත්නම් ඒ කායික දුකවත් ස්ථිර මේ සම්පූර්ණ ඉවර කරා වෙන්නේ නැහැ. ඒ නිසා දුක් වේදනාව බලන මෙනෙහි කරනකොට රූප ධර්ම වගේ නෙවෙයි යට තියෙන ආකල්පේ යටින් වැඩ කරන හීන් නූල මෙනෙහි වෙන නිසා නාම ධර්ම වලට යනකොට විශේෂ ගැඹුරක් විශේෂ අතුලාන්තයක් දකින්න ගතියක් අවශ්‍ය වෙනවා යෝගාවචරයට. ආස් ස්වාමීන් වහන්සේ ආස්වාසේ අගසා ප්‍රස්වාසයේ මුල අතර ඇති පරතරය ඒක සහ ප්‍රස්වාසයේ මුල හා අග අතර ඇති පරතරය ක්‍රමයෙන් වැඩිවීම ආස්වාද ප්‍රස්වාස කෙටීම සමග සිදුවේද මේ පරිතර ඊට වැදගත් බව මට දැන් තේරිගෙන යනවා ආශ්‍රද ප්‍රසාර සංසිඳීමත් සමග. දැන් මේම සයිලන්ස් ස්පේස් එක. නාමයේ වේදනා සංඥා නේද මේ පැහැදිලි විස්තර සහිතව පැහැදිලි කිරීම අප සැමටම ඉතාම ප්‍රයෝජනවත් වේ. කරුණාවෙන් මේ ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. කොහොම හරි කරන්න තියෙන්නේ රූප ධර්ම වශයෙන් වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් ආශ්‍රද ප්‍රසාර දෙක හිර කරලා අල්ලාගෙන ඒකම බල බල හිටියොත් ඒ රූප ධර්මයන්ගේ තද උච්චාවච භාව නැතුව සමතුලිත වේගන යනකොට ඔන්චිලාවක් හයියෙන් පැද්දෙනකොට මධ්‍යස්ථයේ ගත කරන්නේ ඉතාම සුළු වේලාවයි වේගෙන් එහාට මෙහාට යනවා. නමුත් තොන්චිලා වේගය අඩු වෙනකොට මැදදී හොඳට එහිමිට එහාට මෙහාට කියලා අන්තිමට නතර වෙන්නේ මැදමයි. වේගය යනකොට වෙන්නේ මෙතන කවදාකවත් නතර වෙන එකක් නෑ. මොකද වේගෙන්ම යන්නේ මැදදී. නමුත් තොන්චිලා වේගය අඩු වෙනකොට මැද ඉන්න වෙලාව වැඩි වෙනවා. ඒ වගේ තමයි අන්ත දුක සැප දෙක යම් විදියකට හික්මවගෙන මැදට එනකොට තේරෙන පටන් අර ගන්නවා මේ ආශස් ප්‍රසස් දෙක වගේම සැප දෙකේ මැද හරිය ගත කරන ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක රූප ධර්ම නොවුනට අද්දකියක්ක් ඒ කර්මයේ කියන විදිහට තමයි වේදනාව වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් අවබෝධ කරන්න ඒකට වැඩි වැඩිය විවෘත වීමක් සිදු වෙනවා මැදදී. ඒක නිසා මේ උදාහරණයක් වශයෙන් කියනනම් චරණ චිත්‍රයක් නැත්නම් චිත්‍රපටයක් බලනකොට ඒ චිත්‍රපටයක රූපරාමු දෙකක් අතර තියෙන මැද අන්ධකාරයේදී තමයි ඔක්කොම මැවීම සිද්ධ වෙන්නේ. ඉතලා රූපරාමුවක් ප්‍රක්ෂේපණය කරලා අන්ධකාරයදී ඊට පොඩ්ඩක් වෙනස් රාමුවක් ප්‍රක්ෂේපණය කරනකොට ඒ දෙක අතර චලනයක් සිද්ධ වුණා වගේ කියලා හිතමවා ගන්න. නමුත් tire දිහා බලනකොට කවදාකවත් අන්ධකාරයක් පේන්නේ නැහැ. මොකද අපේ ඇහි තියෙන දෘෂ්ටිය පැවැත්ම කියලා එකක්. ඒක ඉස්සෙල්ලා අන්ධකාරය ආලෝකය පස්සේ ආලෝකය එකට පුරුද්දනවා. ඒ වගේ තමයි ආස්වාසේ මුදුන් කෙලවරයි ප්‍රස්වාසේ මුදුන් කෙලවර පුරුද්දවුවට පස්සේ ආස්වාසේ ඉවරලා ප්‍රස්වාසය පටන් ගන්නවා කියන මැද හැම වෙලාවෙම අපි පන්නනවා. හොඳටම බලන ඉඳලා මේ දෙක ආස්වාස සංසිඳෙන්න සංසිඳෙන්න අර මැද තියෙන කැල්ල අල්ලන්න පටන් ගත්තට පස්සේ තමයි හිත නාම ධර්ම පිළිබඳව සුදුසුකම් ලබන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා නාම ධර්ම පැත්තක තියලා රූප ධර්ම සංසිද්ධ වීමෙන් තමයි ඒකට දොර අරගන්නේ. මේක කරන්න බැරි වෙන්නේ ඒ වෙලාවට පහළ වෙන මේ නීරසකම නිසා. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම නීරස වෙනවා. හරිට ඔන්චිලාව හයියෙන් පද්දනකොට තියෙන කුතුහලේ නෑ ඔන්චිලා නිකන් පැද්දෙනකොට. එතකොට කම්මැලි කවුරුහරි තල්ලු කරන කවුරක්වත් නෑ කියලා ජීවිතෙත් එහෙම තමයි අපිට ප්‍රශ්න නැත්තම් සල්ලි වලට හරි ගන්න. ඒක තල්ලුවක් ඕනේ වෙලාවට. තල්ලුවක් කියලා කියන්නේම වෙන මොකක්වත් නෙවෙයි. ඉල්ලගෙන කරන පරිප්පු. නැත්තම් ඇදගෙන නාන නෑමක් තියෙන. ඉතින් දිහා බලනකොට මට හිතෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ භාගයට hina වෙලා බලනින්ද ඕකම වෙන්නේ නැති කියලා. මේ අපි අඳන නාන නෑමනේ හැටි. ඇදගෙන නාන නෑමක් තියෙන. මොනවාක්වත් නැති වෙනකොට කියන්නේ මේ වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියන මොකද කෙලස් නැහැ. කෙලස් නැති වෙනකොට සැලසුමක් ගන්නවා. එක්ක පත්තරේ බලන්න ඕන. එක්ක ටෙලිවිෂන් එක අහන්න ඕන. එක්ක නැත්නම් කවුරු අල්ලපු ගෙදරට ෆෝන් කරන්න ඕන. නැත්නම් පරණ විදියට නැත්නම් අල්ලපු ගෙදරත් එක්ක රටේ කකුල තියාන පද්ද පද්ද කයිවාරු කෙලකල ඉන්නවා. මොනම හරි දෙයකින් අපි කරන්නේ අර කෙලස් නැති වෙච්චාම නිකන් උණ වගේ යකට. ඉතින් ඒකට කොහේන් හරි කෙලස් කන්දරාවක් දාගන්න එක තමයි තියෙන්නේ. අර ඔන්චිලා පැද්දුන් නැතර වෙනකොට අපිට පේන්නේ නිකන් පාළු ගතිය. කවුරු හරි ඇවිල්ලා තල්ලුවක් දෙනවනේ. ඒ වගේ තමයි භාවනාවත් නතර වේගෙන එනකොට මහ පාළුවක් ඇති වෙනවා. කම්මැලියක් ඇති වෙනවා. ඒ කම්මැලිකම අඳුනාගත්තොත් තේනවා සංසාරේ කොච්චර දෝ මේකක් දැකලා තියෙන හැම වෙලාවෙදීම අපි බාහිරවත්ති වෙලා තියෙනවා. මේ කයි මාර්ගය, මේ කයි මධ්‍යම ප්‍රතිපදා, මේ කයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අපිට තේරුන්නේ නැහැ. අපි හිතන්නේ අපි කොන් වෙලා අනුන්ගේ අවධානය නැති නිකන් මේ හොරියජි බල්ලෙක් බැල්ලියෙක් බවට පත් වෙනවා වගේ. ඉතින් අර ඇලුතින් ඇති කරගන්න සෑම දෙයක්ම නිර්මාණශීලී. ප්‍රගතිශීලී. එහෙම නැත්නම් අභිවෘද්ධියක් වෙන්න මොකද? අලුතෙන් කෙලස් ගෙනත් දාගන්න. අරක හරහා යන්න නම් සංසිඳින එකේ පිසියම් ප්‍රශ්න සංසිඳින හැම කෙනාටම සිද්ධ වෙනවා. ඒකට ඒක දරන්නේ නැහැ. ඒක ඉවසන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. ඒක මදමාර්ග කියලා දන්නේ නැහැ. එතකොට තමන්ගෙන් හෝ අනුන්ගෙන් කොහෙන් හරි තල්ලුවක් ඉල්ල ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දෙන්න පිටිය සමුලේ නම් බාහනම් නිගෙන ගතිය පොඩි ශ්‍රීලාව ටැක්ටික් වෙන මොන කොහොමද කරන්නේ? ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත ඒ කියන්නේ භවනාට හොඳට ඇස් දෙකවත් අරින්න හිතෙන්නේ අතප්පයක්වත් හොල්ලන්න හිතන දිගට ගෙනියන්න පුළුවන් අවස්ථාව. අර අගේ හොඳටම දුක අවස්ථාවක් පන්නලා මේ පරියන්ගේ හෝ ඉස්සල පරියන්ගේ පෙන්වුවාට පස්සේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා. අතර භාවනා විසින් අපිට අනුග්‍රහය දක්වනවා. අපි භාවනාවට අනුග්‍රහ කරන්නයි කියලා. අන්න එහෙම වෙලා ඉන්නකොට මේ චේතනාවක් හෝ ක්‍රියාවක් හෝ මොනවත් නොකර එහෙමම තැම්පත් වෙන්න ඕන වෙලාවක් එනවා. ඉතින් එතකොට අර කාලසටහන් නිසා හෝ කවුරු හරිලා කතා කරලා හෝ ඒ නැගිටින්න සිද්ධ වෙනවා. හැබැයි හොඳට ඒ කවුරු හරිලා කතා කරන එක හෝ කාලසටහනෙන් වෙන බාධාව හොඳට දැනගෙන නැගිට්ටත් අර හිතේ සාන්ත ගතිය සෑහෙන වෙලාවක් තියෙනවා. හිත නරක කරගත්තොත් අනේ මම මේ වෙලාව ඉන්න වෙලාවත් ඇවිල්ලා මට කතා කරුවයි කියලා දෙක තුනම නැතිලා. ඒක වෙච්ච දේ ඉතින් මගෙන් නෙවෙයි වෙච්ච දේ එම නිසා මේ කමක් නැහැ කියලා බැලුවොත් නැගිටලා ගිහිල්ලා Tamanට අර හිතේ ඇති වෙච්ච සාන්තකතිය දැක් ගන්න පුළුවන්. ඒ මම අර ෆ්ලොරිඩා ගිහිල්ලා භාවනා කරද්දී පොඩි පිරිසක් අපි හිටියේ. අවුරුදු 8ක ළමෙක් ඇවිල්ලා භාවනා කරා මට හිතා ගන්නවත් බෑ. පොඩි පිරිමි ළමෙක් නිවාඩු දවසක. මෙතන මේ ශාලාව මෙහා පැත්තේ මගේ කාමරේ. ඉතින් එළියට යන්න ඕන සක්මන් කරා. ඉතින් මේ ළමයාගේ වැඩේ කොයි වෙලාවෙත් මම සක්මන් කරනකොට මයිත් එක සක්මන් කරනවා රබර් බෝලයක් ගහන එයා මයිත් එක ඇවිදිනවා. බම්ප් කර කර බම්ප් කර කර ඇවිදිනවා. ඉතින් කොයි වෙලාවෙ කොහොනේ පැයෙන් මයිත් එක ඉන්නේ. පරියන්ගෙත් හරියටම පැය ඉන්නවා. ඉඳලිවලා මම එක දවසක් මම පැය ඉවර වෙලා මම කාමරයට ගියා. කාමරයට ගිහිල්ලා කම්පියුටරේ මම හිර වුණා. ඊට වෙලා විනාඩි 50කට පස්සේ මම ආවේ සක්මන්ට යන්න. එතකොට මෙයා තාමත් පැයකුත් විනාඩි 50ක් වාඩි වෙලා. එතනම තව ලේඩි කෙනෙක් පිටිපස්සෙන් ගියා. කිව්වා මේ අනේ සාංශ ඔබ වහන්සේ එනකන් ඔය සක්මන් කරන්න ඔය පොඩි එකා බලන් ඉන්නේ කිව්වා. මම ඉතින් කර්මන මේ එළියට ගැටි කියලා ඊට පස්සේ මුදුවගෙන ආවා මෛත්‍රී කියලා විනාඩි 10 සක්මන් කරා. සක්මන් කරනකොට කියනවා මං අද පැය දෙකක් දෙන්නම් කියලා හිතාන හිටියේ. අර නෝන ඇවිල්ලා තට්ටු කළගලු අන්න ස්වාමීන් වහන්සේ සක්මන්ට ගියයි කියලා කිව්වලු. එයා කතා නොකරනම් මං අද පැය දෙකක් භාවනා කරන්නලු හිතාන හිටියේ. ඒ වැඩිමාල්ලා හිතාන හිටියේ මම කාමරේට ගිය නිසා සක්මන්ට එනකම් මිනිහා නිකන් කල් මරනවා කියලා. නෑ. අපි මම ගෝවා උත්සාහ කරා මොකද කරන්න කියලා අහන්න භාවනා කරලා කියන්නේ. මොනක් කියලා ඇහුවොත් එimhe කොහොම ඉන්ටර්වයුව කරන්නකොට ඉස්ලාමේ නෑ තමයි. ඔක්කොටම විනාඩි 10 10 ද බෙල්ලෙක් ගහනෙත් මිනිහා තමයි. භාවනා කරනකොට I am happy. I am happy කිය. මට හරි පුදුම හිතුණා අවුරුදු දැන් 9යි. අවුරුදු 9 වෙනකොටත් දැන් රිට්‍රීට් දෙකක් කරලා තියෙනවා මයිත් එක දවස් 10ව දෙකක්. හැම පැයෙම වාඩි වෙනවා හැම පැයෙම සක්මන් කරනවා. මම ආවට පස්සේ දවස් 3ක් විතර නම් ඔහේ බලාගෙන ඉන්නවලු බලාගත්තාට හරි පාළුවෙන් ඉන්නයි කියලා. ඉතින් ඒ ළමයා කියන්නේ පැය දෙකක් අද try කරනකොට කවුද ඇවිල්ලා පිටට තට්ටු කරලා කතා කරාලු ස්වාමීන් වහන්සේ වැඩි එන්නේ කියලා. ඒ වගේ වෙනවා. ඉතින් අර සමහර වෙතන්නේ මේ අපේ ලොකු සාහන්සි ඉන්න කාලේ මම එක සසක් භාවනා කරන ඉඳලා ලොකු සාහන්ස ආසනීපයි අන්තිමයි. අන්තිමකන් ලෙඩ. ඒකට දොස්තර මාත් එක්ක ආවා. පොයින්ට් කරලා තිබුණේ. ඉතින් මම තමයි ඇත්තටම බලන්න ඕන කෙනා. මම කොහොම හරි බාලාපන් ශාලාවට ගියා. ඒ අතරමැද දොස්තර මහත්තයා ඇවිල්ලා පොතක් දාලා තියෙනවා පොතේ ඔක්කොම සටහන් කරලා ගිහිල්ලා. ඊට පස්සේ වෙන ආමතු කෙනෙක් ඇවිල්ලා ආයසුතු භාවනා කරුවා දිසානක මහත්තයා ඇවිල්ලා ගියා කියලා. ඇත්තටම ආවේ ඒකටමයි. ඊපස්සේ මං ගියාට පස්සේ ලොකු සංසිත මං කව සංසිත දැන් බලන්න මේ තොරතුරු ටික ඔක්කොම මට හරියටම අහගන්න තිබ්බා. ලියන නම් තියෙනවා. ඒ වුණාට මේ මට කවුරුත් කතා කරුවේ නැහැ කියලා. ඊටසේ මේ නම මේ වෙලාවේ භාවනා කර කර හිටියේ කියලා. මොකද ඒ වුණාට මම දන්නවනේ දොස්තර මහත්තයා එනවයි කියලා. ඊට පස්සේ කිව්වා භාවනා කරනවා නම් බුදුන් ආවත් නැගිටින්න එපා. මගේ දොස්තර වෙනම දෙයක් භාවනාවේ වළක්වන්න එපා කාටවත්. Taman නැගිටින්නත් එපයි කිව්වා. කැම වේලක් නැති වුණා. මේක වුණා අරක වුණා. ඒ නිසා දන්නවනම් එහෙම මට භාවනාවේ යම් කිසි විතක මෙම අල්ලලා යන වෙලාවක් එනවයි කියලා එක්කෙනෙකුට කියලා කියන්න කියලා කියනවා මං වැඩි වෙලාවක් හිටියොත් කැමරට ආවේ නැත්තම් බය වෙන්න එපයි කියලා. ඒ චාරිත්‍රාක් වශයෙන් තව කෙනෙකුට සංඝයා වහන්සේ නමක් නම් සමාජ කුටියටලා භාවනා කරනවා. ඉතින් අනික් සංඝයා බලනවා මේ ආසනේ සංඝයා නැහැ. ඉතින් ඔක්කොම දුවගෙන යනවනේ. එක්කිනුට හරි කියලා තිබ්බනම් මම අද නොයෙන්ද ඉඳ තිබ්බයි කියලා එයා දන්නවා ඉතින් මම භාවනාවක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි වෙනවනම් අර පිරිසට පොඩි මතක් කිරීමක් කරන්න කියනවා. දැන් සමහර විටක පින්න පාතිට නොයයි. දැන් සමහර විටක දානෙට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්නේ ඉඩ තියෙනවා. එතකොට අර තියෙන බාධාව සමාජික වශයෙන් දුරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් බාධාවට වෛර කරන්නේ නැතුව හිටියොත් නැගිටලා ගියත් ටිකක් වෙලා යනකම් ඒ තිබුණු අර සාන්ත ගතිය දිගට තියෙනවා. කියන්නේ පාළු ගතිය තනි ගතිය එනකොට කඩා ගන්න නැතුව හිටියොත් මධ්‍යම ප්‍රතිපදාව තමයි. ඒක নানা ප්‍රක්‍රම වලින් කඩාගත්තොත් ඉතින් ආයසරයක් අතෙන් දෙනකම් ඉඳ වෙනවා. භාවනාවට මේ භාවනා පෙළ පෙත හදිස්සගෙන එනකොට මධ්‍යම ප්‍රතිපදාව පේන්නේ කම්මැලිකමක් විදියට. නීරසකමක් විදියට, පාලුකමක් විදියට. බොහෝ විට හැම වෙලාවෙම විය යුතු නැහැ. ඒ වෙලාවේදී මේ විවිධ ක්‍රමවලින් ඒ කම්මැලිකම කඩන්න යන්න එපා. ඒ කම්මැලිකමට හොඳට අවදියෙන් ඉන්න ඕනේ. මේ කම්මැලිකමට අවදි වෙලා නිින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව ඇද්ද කරලා බලන්නෙත් නැතුව හයියෙන් හුස්ම ගන්නෙත් නැතුව සැකපොදව ගන්නෙත් නැතුව කඹේ මැද ඉන්නේ දැන් එහෙමම වට ගන්නතෝ කඹේ දිගේ මෙහාට යන්න උත්සාහ කරනවා කලබල වෙන්නේ නැතුව. එතකොට ලැබිච්ච මධ්‍යම ප්‍රතිපදායි ලැබිච්ච එක ටිකට පවත්වා ගැනීමේ දක්ෂකමක් එනවා. ඒක ඉතින් තුන් හතරක් වරද්දාගෙන තමයි දවසක කාගෙන යන්න පුළුවන්කම එන්නේ. ගරු ස්වාමීන් වහන්සේ තමා දන්නා භාවනා බණ අන් අයට කියා දීමට යෑමෙන් තමාට හානි විය හැකි බව වංශේ පසුගිය දිනක වදාළ මේ ගැන ටිකක් පැහැදිලි කර දෙන්නස කාරණක ඉල්ලා සිටිමි මේක අපි තේරවාදී සඳහන් කරන්නේ භාවනා උපක්ලේශ කියලා උපක්ලේශවල තියෙනවා ඔය මේ අදිමොක්කේ කියලා එකක් ඒ වගේම නිකාන්තරතදී ප්‍රඥාව හොඳට මේ බණවල කියන මේ මේක වෙන්න ඇති මේ පටිච්චසමුපාදේ කියන්නේ මේක වෙන්න ඇති දුක කියලා කියන්නේ කියලා භාවනාදී අර මූල ධර්ම හොඳට වැටහෙන වෙලාවක් එනවා. වැටෙන වෙලාවක් එනකොට මේ ඒත් එක්කම හැඟීමක් එනවා මේ කාටද කියන්නම ඕනේ. ඒ දෙක එකට එන්නේ. ඒ කියන්නේ යෑමෙන් වෙන්නේ මොකද්ද අර භාවනා තමන්ගේ භාවනා ප්‍රගතියට බාධා වෙනවා. ඒක නිසා ඒක දැනගන්න ඕනේ අර එක වෙලාවකට භාවනා කරනට කම්මැලිකම වෙනවා. ඒක වෙලාවට තදික උනන්දු වෙනවා. මේ දෙකම ආවට ඒකට වැඩිය නොසලී ඒකට යටිය යට නොවි ඒ ලද අවස්ථාවේ තියෙන උනන්දුව නැවතත් භාවනාවට ආයෝජනය කරගන්න පුළුවන් වුණොත් දක්සයි. මොකද ඒක මේ සමහරෙකුට වළක්වන්න බැරි විදිහට කාටද කියා දීමේ ආසාව පහළ වෙනවා. එතකොට ඒක මේ හඳුනා ගන්න පුළුවන් වුණොත් හඳුනා ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු ලාභයක් වෙනවා මේ කුමාරයර කිරි හැඩියක් උතුරනකොට වැක්කිරනවා වගේ මේ ප්‍රමෝදයක් ප්‍රීතියක් එක තමයි ඒක එන්නේ. ඒ නමුත් ඒක ප්‍රයත්න කර කර ප්‍රයෝග කර කර අනුන්ට කියලා දෙන මට්ටමට ගියොත් හානිය වැඩි. එන වේගෙට කාටද වචන දෙයක් කතා කරන්න නැතුව කරන්න බෑ කියලා වහාම නැවතත් ඒ ආයෝජනය කරනවා නම් භාවනා පරියන්කේ සඳහාම මේ යාර ගැම්මට විපස්සනා ඥාන ටික පහළ වෙන්න පටන් ගන්නවා. නැත්තම් බාධා වෙනවා. ආනාපාන භාවනාවේ සමාධිය ඇති කර මෛත්‍රී භාවනාවට ගොස් මගේ ද්වේෂ චෛසිකයේ අස්කර හෝ අඩු කරගන්න පුළුවන්ද යයි කර්ණයෙන් ඉල්ලා සිටිමි. එතන ආනාපානෙ කරගෙන යනකොට වැටෙනවනම් වැටෙන්නත් ඉඩ තියෙනවා මට ගොඩාක් වෙලා තියෙන නුරුස්නා ගතිය කියලා. පොඩි දෙයකට උනත් කිපෙනවා තරන්න ඕන විදිහට කිපෙනවා කියලා දන්නවනම් මේ දවසේ එක පරියන්කයක් විතර මෛත්‍රී භාවනාම කරලා ඒකට පිළියම් කරන්න පුළුවන්. මේ කියන විදිහට. ඒක හොඳට තේරෙනවා මෛත්‍රී භාවනා කරනකොට උදාහරණයක් වශයෙන් කියනවා පරණ බර කරත්තයක් ගල්වල පාරක ජරබරස් ජරබරස් ගාලා යනකොට හැම ඇතුළේ යන මිනිස්සු එහෙට හැප්පෙනවා මෙහෙට හැප්පෙනවා නිකන් වැරන්ට ඇරක වැඩිනේ. එතකොට කරන්නේ අර එඬරු තෙල් ටිකක් දානවා. කඩණිට එඬරු තෙල් ටිකක් දාපුවාම ජරබරස් අඩු වෙනවා. එන්රෝල්ට කියන්නේ සිනේහණය කියලා. මෛත්‍රී භාවනටත් බුදුහාම කියන්නේ ස්නේහණය කියලා කියන්නේ ওই ජරබර සද්ද තියෙන්නේ බර කරත්තයක් වගේ තමයි ගැටෙනකොට එක එකන අතර ඔෆිස් වල ඉතින් යාම ඉස්කෝල වල තැන් වල තියෙන්නේ. උඩ පොඩ්ඩක් සිනේහනේ පොඩ්ඩක් දාගන්න තියෙනවනම් ඔය කැපෙන ගතිය අඩුයි. ලුබ්‍රිකේට් කරන්න. මෛත්‍රී කියන්නේ ලුබ්‍රිකේට් කරනවා. ලුබ්‍රිකේට් කරාට පස්සේ ඇත්තටම වාහනේ කැපෙනව අඩුයි. තෙල් ටිකක් දාන එක ඒක ඇත්තටම අත්‍යවශ්‍යයි. නිසා හැම බර කරත්තෙම එඬරු තෙල් ටිකක් එල්ලගෙනමයි යන්නේ. සමහර කට්ටියක නෑ මම දැක්කේ නෑ තියනවා ඒක. ගේන්න මතක නැතිලා වෙන්නේ නැති. එතකොට ඉතින් එතකොට ගැටෙනකොට ගිනි විශ් වෙනවා. භවනා ආනාපානදී සමාහලාට තේරෙනවා මේ අනික්කයි ඉවසන දේවල් ඉදිරියත් මට කරන්න බෑ. මට මේ පුංචි දෙයකට හරියට කිපෙනවා. ඊට නුරුස්නා ගතියනවා. ඒක ඒක ලස්සනට කියලා තියෙනවා මේ ඒක හරි මාසයි කියනකොට ඔය ගර්ජොෆ්ගේ පොතේ ඒ ගර්ජොෆ් කියන එකනට මේ ජර්මනි හැදිච්ච ඉන්දියන් කාර්යයක් හම්බ වෙනවා. බොහොම හොඳ දැනුම මෝරච්ච එක්කනේ. එයා කියනවා සත්‍ය කියන වචන පාවිච්චි කරන්නේ යම් කිසි කෙනෙක් Taman ගැන self conscious කියලා කියන්නේ. Tamanගේ වැඩ ගන්න ටික වග වෙන ගතියකට එනවා ආධ්‍යාත්මික වෙනවා. ආගමික වෙනකොට අපි කියන සතිමත් වෙනකොට ලකුණු හතරක් පහළ වෙනවා කියලා කියනවා. irritation, fault finding, uh, disappointment and pedantic කියලා. ඒ මනස වෙනදට වැඩිය වෙන කවුරු වැරද්දක් කරනකොට කේන්ති යනවා මේ මොකද ඒ සෙන්සිටිවිටි එක වැඩි. එයාගේ තමයි වැරද්දක් දැකගම හරියට හේට් කරගන්නවා මට තාම බෑනේ මේක නතර කරගන්න කියලා. හරි ඩිසපොයින්ටිං. ඒ වගේම වෙන කාටදී පෝල් ෆයින්ඩින් ගන්න වැඩි වෙනවා. හරියට හැම දෙයක්ම අකුරට විය යුතුයි කියලා වෙනද නැති අං වර්ගයක් එන්න පටන් ගන්නවා. මේකෙන් වෙන්නේ මොකද්ද? හැම එකනටම අනින්න පටන් ගන්නවා. නමුත් මේ ඇත්තටම ප්‍රෝග්‍රස් එකක්. සෙන්සිටිවිටි එක වැඩි වෙනකොට ඉරිටේෂන් වැඩි වෙනවා. ඒක බුදුහාමර කියන්නේ තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ හරීම සංවේදී එක. උලන් වදිනකොටවත් ඉවසන්න බෑ. ඒ වගේම තමන්ගේ දරුවන්ගේ එහෙම නැත්නම් අඹුවගේ ස්වාමිපුරුෂයාගේ එක්කෝගෙන් පුංචි පුංචි වැරදි පවා හයිලයිට් වෙන්න පටන් ගන්නවා. ඒ තමන්ගෙන් වෙච්ච පුංචි වැරද්දකට පවා සමාව දෙන්නේ නැහැ. ඒ ගතිය එනකොට ධර්ම සාකච්ඡාවක හිටියොත් නම් Tamanට තේරෙනවා මොකද්ද වෙනවා. හැබැයි ඒක පේන්නේ ෆ්‍රික්ෂන් එක වැඩි වෙලා වගේ. සමාජයත් එක්ක ගැටුම වැඩි වෙලා වගේ. ඉතින් ඒකදී අනුකම්පා කරලා මේක මේ භාවනාවේ මට්ටමක් සතියේ ඉස්සලා වෙලා තියෙන්නේ අපි සතියේ නැත්තම් අපි වැරදි ගාණක් නැතුව සිද්ධ වෙනවා ඒක නිසා අපි වග වෙන්නේ නැහැ. ඒ මටත් වරදිනවා නම් අනිත් එකනත් වැරදුන කමක් නැහැ කියලා හිතනවා. දැන් Taman වග වෙනවා. Tamanගේ වැරදි අඩු වෙනකොට සිස්ටම් එකේ තාම accumulations වගේක් යනවනේ. ඒක පිට කරගන්න විදියක් නැති. දැන් හැම පැත්තෙම අරසා කරලා. එතකොට බොයිල් වෙනවා. එතකොට ටෙන්ෂන් එකක් ඇති වෙනවා. එතකොට මේ ඇතුළත පීඩනයක් ඇති වෙනවා. අන්නේ පීඩන හොඳට අවබෝධ කෙරුවොත් ඒ පුද්ගලයා මේ ඒ ඇතිවෙච්ච වේගයෙන් ඉස්සරහට යන ගතිය වැඩි. ඒ නිසා මේ පිරිසක් එක්ක ඉන්නකොට ඒ පිටිසර තමයි ඒක හොඳට තේරෙන්නේ. Tamanට වැඩිය අනික් අයට තේරෙන මේ වෙනස ඉස්සරට වැඩිය හරි ගැටෙනවා වැඩි. කටුවත්තක් දුවිලි පාරක දාගෙන ඇදගෙන යනවා වගේ හැමදේම පටලවා ගන්න ගතියක තියෙනවා. හැබැයි පොදුවේ යා කතා කරලා තියෙන මේක හොඳ ලක්ෂණයක් කියලා. දියුණුවේ ලක්ෂණයක්. නමුත් ඒ පුද්ගලයාට ඒක දිරව ගන්න අමාරුයි. භාවනා කරනකොට මෛත්‍රියත් ආනපන සති කරනකොට මේක වැඩෙනවා. ඇත්තටම ද්වේෂය නෙවෙයි. අර කියන්නේ ඉරිටේෂන් එක. අර කියන මේ නුරුස්නා ගතිය වැඩි වෙනවා ද්වේෂම නෙවෙයි. එතකොට නම් ආනපාන නැත කළා මෛත්‍රී කරන්න ඕනේ දැනගන්න ඕනේ සතිය වැඩනකොට මේ වගේ මොනවද මොනවද වගේක් වෙනවයි කිය. ආනාපාන සති භාවනාවේ ආස්වාද ප්‍රසවාස 16කට බලන්න කීවනේ මේ විදිහට බලන්නේ වේදනා චෛසිකය නේද එසේනම් වේදනා චෛසිකයේ දුක් සුඛ වේදනා අදුක්කම සුඛ වේදනාව විතරයි තියෙන්නේ කියන්නේ ඇයි? මේ පැහැදිලි කරන්න මෙන් කර්ණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තම 16 ආකාරයේ පහේ ඉඳලා 8 දක්වා තියෙන වේදනානුපස්සනාව 9 ඉඳලා 13 දක්වා තියෙන චිත්තානුපස්සනාව 14 ඉඳලා 16 දක්වා ධම්මානුපස්සනාව. ඒ නිසා ඔක්කොම වේදනාවම කියලා කියන්න අමාරුයි. වේදයක් බව හැබෑව. වේදේ කියලා කියන්නේ දැනීමක් බව හැබෑව. වේදනා කියන චෛසිකයට වැටෙන්නේ දෙවෙනි පරවේ දෙවෙනි චතුස්කයේ ඒක නිසා අදුක්කම සුඛ වේදනා විතරයි තියෙන්නේ කියලා කියන්නේ ඇයි කියලා ප්‍රශ්න නගනවා. ඇත්තටම ਸਰුවචනාංශය මේකෙදී වෙන පැත්තකින් මේ ප්‍රශ්නට උත්තරේ දෙනවා. ਸਰුවචනාංශය වැඩ ඉන්න කාලේ සංඝවංශලා නමක් සංඝවංශ නමක් කියන තව සංඝවංශ නමකට මම දන්න විදිහට ਸਰුවචනාංශය දේශනා කරපු විදිහට වේදනා දෙකයි තියෙන්නේ සැප දුක් දෙක විතරයි. ඒකට අනික් සංඝ වංශ කියලා කියනවා නෑ නෑ ඔයා හොඳට අහගෙන ඉඳලා නෑ සරුවචනංශයේ සැප දුක් දෙකට අමතරව අදුක්කම සුඛ වේදනා කියලා එකක් තියෙනවා කියන්නේ. එතකොට මේ දෙන්නා ඉතින් දෙන්න දෙන්න දැන් වාදේ. කොහොම ඉන්නකොට තව කෙනෙක් කතා කරලා කියනවා ඕගොල්ලෝ මේ භාගෙට අහගෙන ඉඳලා බොරුවට රණ්ඩු කරනවා අහුවනම් හරියටම අදුක්කම සැප වේදනා දුක වේදනා අදුක්කම සුඛ වේදනා දෝමනස්ස වේදනා සෝමනස්ස වේදනා කියලා පහක් තියෙනවා කියන්නේ. දැන් එතකොට දැන් ආයෙත් අවුල යනවා. අවුල කියලා දැන් මේගොල්ලෝ එක්කෙනෙක්වත් එක්කෙනෙකුට යටත් වෙන්නේ නෑ. හැම කෙනා කියනවා මම ඇත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි දැකලා කියන්නේ. අහලා කියන්නේ. ඊපස්සේ සරුවචනාංශය ආවට පස්සේ කියනවා මහන්නේ උඹලා මේ උඹලගේ තියෙන පටු දැනුම නිසා රණ්ඩු කරනවා මට ඕන නම් ඕට ඕට එකට දාලා කියකේ මට උනන් දෙකට දාලා කියති මට උනන් තුනට දාලා කියති මට උනන් පහට දාලා කියති මට උනන් 15ට දාලා කියති දේශනා විලාසවල කෙලවරක් නැහැ. ඒ නිසා මේ දෙයක් දැක්ක පමණින් ඕක අල්ලගෙන ගහපා දෙන්න ගියොත් ගැටුම වැඩි වෙනවා කියන්නේ. නිසා මේවා මේ මේ ඕන එකක් මේ තියරියකට දාන්නේ තව කෙනෙකුට අවබෝධ කර දීමේ පහසුව පිණිස මිසක්කා ඔය තියෙන එකක් කරන ඔක්කොම බොරු. 100 100ක්ම බොරු. මම පැහැදිලිවම කියනවා මම මට මතකයි මම මේ වගේ පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ගියවිලා මම ඉස්සලා ෆීල්ඩ් රිසර්ච් කරුවේ ඊට පස්සේ කෝස් එකට ගියා ගිහින් ඒ නිසා මට පෝස්ට් ග්‍රැජුවේට් නම්බර් 1 තමයි මට හම්බුනේ මොකද මම කෝස් එක පටන් ගන්න ඉස්සලා රිසර්ච් කරලා තිබුණා ඉතින් කොහමද මේ 5 එකට ගියාට පස්සේ බෝඩ් එක දැනගෙන හිටියා මම තියරි දන්නේ නැතුව ප්‍රැක්ටිස් එක කෙරුවේ කියලා. කලීදු කෝසස් කරන්නේ නැතුව. ඉතින් කුසිකන් ඊට පස්සේ මම කිව්වා මම කිව්වා මේ රිසර්ච් කරන ප්‍රශ්නයක් නැහැ කරලා තියෙනවා කොහොමද එහෙම මේ තියරි එක දැනතු කරන්නේ කියලා. මම කිව්වා අපේ પરම්පරාවම ගොයියෝ. ඒ නිසා ඕකේ අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ. We are born in Candian semi-forest garden. Right garden. So we are born farmers so what to learn කියලා. ඉතින් අර ඇකඩමික්ලට එච්චර ඒක සතුටුදායක නෑ. ඒක <laughs> ඊට පස්සේ කිව්වා that you, you you mean that not necessary to have theory කියලා. මම කිව්වා පාර්ලිමේන්තේ ඉන්න ඔක්කොමලා politician science ලාද කියලා. පාර්ලිමේන්තේ ඉන්න ඔක්කොමලා political science ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි. টොප් එකට වැඩේ කරන්නේ. කිය කියනට එනවා. බෝඩ් එක টොප් එකට බෝඩ් එක hina වුණා. hina වෙලිවල මේ තවත් මොකද්ද යගේම ප්‍රශ්නයක් ඇහුවමයි. ආවට පස්සේ මම නිකන් බොහොම ඒ බෝඩ් එකටත් ඊට පස්සේ ඇහුවා මේ මේ එතකොට මේ ෆෝමියුලාස් වල මේ තියරි වල මොනවද ගන්න දෙයක් නැද්ද මං කෝ ඔය ෆෝමියුලා එක හරි තියරි එක මට වැටහෙන්නේ යම් ආකාරයකට ඒ කවුරු මොන ගැඹුරින් කියලා දුන්නත් මට වැටහෙන්නේ මං දන්නේ හින්දා ඕක. මට වැටෙන්නේ නැත්තම් ඕක කියන්න බෑ. ඔය තියෙන්නේ මං වැටෙන දෙයට මේ නම කියනවා කියන එක විතරයි ඔය මට තීරිසිසම් උගන්වන්නේ කිව්වා. නැත්තම් කොහොමද මන් දන්නේ? සම්පූර්ණ මන් දන්නේ concept එකක් මට වැටෙන්නේ නැහැ. මම දන්න දැනුමට මේ නම දානවා කියලා. ඊට පස්සේ අපි දෙන්න කතාවට අර තියරම් එක අර නම කිව්වට පස්සේ ඉතින් ගොඩක් sannivedanawa මං හිතන්නේ නැහැ ඔය ඔය ෆෝමියුලාස් වල මොනක්ක ගන්නද කියලා. ඉතින් මං හිතුවේ ඇත්තටම කපලදායි කියලා. නැත්නම් ඒ බෝඩ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා ආව ගමන් ෂේක් හෑන්ඩ් කරලා මට කිව්වා හුඟ කාලයකට පස්සේ කොම්ප්‍රිහෙන්සිව් එකේදී සතුටින් මුණ දෙන්න මිනිස්සු දැක්කයි කියලා. අනිත ඔක්කොමලා හරියට බය <laughs> බය වෙනවනේ ඔය ප්‍රශ්න අහනකොට හරිය මේ බය. මම යනකොට මේ හිතාන ගියේ වැඩි මුණක් පෙළෙන එක නෙවෙයි. ඒකේ ගාණක් නැහැ. ඒ නිසා ඔය මොන්නම තියරි එකක්වත් ඔල උඩට ගන්න එපා. ගත්ත ගමන් තියරික ඔයගොල්ලන්ම කන. තියරි එක ගන්න 16ක් වාගේ. කුලිකාරෙක් වාගේ. ආයුධයක් වගේ වැඩි ගත්ත 20 ගොල්ලෝ. නිකන් බික් රේසර් එකක් වාගේ. මොනම තීරයකට ගරු කරන්න එපා. එතකොට තීරය කියනවා අපි පිටිපස්සේ. අපි උකට සැලුට් එක ගහගෙන අනම්මනම් කරන්න ගත්තාම එයා වෙනවා අපිව නිකන් මේ දාස කරගන්න. මනුස්ස මනසකට ඕක ඔක්කොම නිකන් ගණන් ගන්න දෙයක් නෑ. ඒ නිසා මේ දුක් වේදනා සැප වේදනා වගේ විවිධ පැති වලට කියන්න පුළුවන් ඒක සරුවඥ විශයක්. දැන් බුදුහාමුදුර අපිට ඒක 84000ක් ධර්මස්කන්ධයට දාලා පැකට් කරලා තියෙනවා. අපිට තියෙන ඒක අරගෙන sannivedanaye සඳහා ඒක පාවිච්චි කරනවා එච්චරයි. ඉන්දියාට ඔගේ මොනම වටිනකමක්වත් නැහැ. ධර්මදේශනාවේදී අපිට නිතර එන මායя ගැන හැඳින්වීමක් කරන්නේ නම් ඉතා ආගය කරමි. ඇත්තට මගේ දේශනාවෙන් මම කවදාකවත් කතා කරලා නැහැ. මම හැම වෙලාවෙම රෙස්පෙක්ට් කරනවා මෙයාට. මායයට කරන්න ඕන තැන දීලා සලූට් එකක් ගහගෙන අපි යනවා ගමන. ඉතින් මේකෙදී අර මම දැක්ක ඔය මේ මම හිතන්නේ මම දැක්ක MS එකක් හරි PhD එකට හරි කරලා තිබුණා. ඇත්තටම මේ මාන සංකල්පය කියන එක ඒක පුලල් පුළුල් විශයක්. මේ අපේ සාමාන්‍ය මූල ධර්ම හැටියට ක්ලේශ මාර, සංස්කාර මාර, පච්චු මාර, දේවපුත්ත මාර, ස්කන්ධ මාර කියලා පහකට කඩලා තියෙනවා. ඇත්තට මේ එක එක එක එක පැත්තෙන් බලනකොට හරියට මේ සංස්කාර කියන වචනයට විවිධ අර්ථ තියෙනවා. එක එක පැති වලින් බලනකොට ඒ වගේ ඒ සංස්කාර කියන පදේ ත්‍රිපිටකයේම එක අර්ථයක් නෙවෙයි තියෙන්නේ. කර්ම කියන පදේට සංස්කාර කියන පදේට ධම්ම කියන පදවලට contextual meaning කියලා කියන එක එක පසුබිමට වෙනස් වෙනවා. මේකේ මේ මාන සංකල්පයත් මේක බුද්ධ දේශනාවේ නෙවෙයි මේක සඳහන් වෙන්නේ සංග්‍රහ ග්‍රන්ථවල සංග්‍රහ කරලා තියෙන පස් ආකාරයකට. ඒකෙදී මේ ක්ලේශ මාර කියලා කියන්නේ දසමාර සේනාවට තියෙන එක එක කෙලෙසයන්ට නම් වශයෙන් දීලා තියෙනවා. මච්චු මාර කියලා කියන්නේ මරණ චිත්තක්ෂණයේදී මරණය ඇති කරන කෙනා. දේවපුත්තමාර කියලා කියන්නේ වසවත්ති දිව්‍ය රාජයාට. ඒක නිසා දැන් මට හරි hina යනවා ඒක මතක් වෙනකොට. ඒ කියන්නේ අපි හොඳට පිංකම් කරලා ගියාම වැටෙන්නේ පරිනිමිත දිව්‍ය ලෝකෙට. වැටෙන්නේ මායාවේ ආශයට තමයි. උන් දැන් ඉන්නේ මේ දිව්‍ය ලෝකේ උඩමයි බ්‍රහ්ම ලෝකේ යටමයි අතරමයි. බැරි වෙලා පයලසලා ගිහලා ඕකට එහෙම වැටුනොත් පිංකම් කරන කෙනෙකුට කෙලින්ම වැටෙන්නේ ඔය මේ මේ පරිනිමිත වසවර්ති. වසවර්තියයි කියලා කියන්නේ. වසවර්ති මාරයා ඌගේ ඉන්නේ. පිංකම් කෙරුවයි කියලා හැම වෙලාවෙම 100%ක් මාරසාව නැහැ. මිනිහාගේ මේ ශේෂ්ත්‍රයට වැටෙන. දේවපුත්තු මාරයා ඉන්නේ දිව්‍ය ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි අතරමැද. එතකොට ඒ වගේ එක එක කෘත්‍ය තියෙනවා මේක මේ ධර්ම විස්තර කරගෙන යනකොට ඒ තමන්ගේ ඒ කරන කෘත්‍ය අනුව ඒ මායයට ওই විදිහට නංවනක් දීලා තියෙනවා. සංස්කාර මාරක් තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් සංස්කරණය කිරීමේ මාර්ගයෙන් අපි මේ මාර දෙයියට අහුවෙන හැටි අපි හොඳම සංස්කරණයක් හොඳම නිර්මාණයක් හොඳම ලස්සන වැඩක් කරපු ගමන් අනිවාර්යයෙන්ම අපි දෙයට ඒ අපේ නිෂ්පාදනයට අපි බැඳෙනවා. අර පිකාසෝගේ චිත්‍රේ අට්ටාලිමේ කියලා චිත්‍රය ඇඳලා චිත්‍ර බලන්න පිටිපස්සෙන් පිටිපස්සට ගිය කතාවක් තියෙනවා. එතකොට ගෝලයා කරපු දෙය ගහන වතුර තායම් වාදනේ චිත්‍රෙට. එතකොටයි මිනිහා ගෝලයට ගහන්න ඉස්සරහට පැනපු නිසා බේරෙනවා. නැත්තම් මිනිහා චිත්‍රය ලස්සන බල බල යන්නේ අට්ටාලින් පිටිපස්සට වැටලා මැරෙනවා. ඒ වගේ තමයි අපි කරන හැම නිෂ්පාදනයකදීම හැම හරියන දෙයකින් මේ දෙයට අපි බැඳීමක් ඇති කරනවා. මේ බැඳීම නිසා අපි සංස්කාර සංසාරෙට නොදැනුවත්වම බැඳෙනවා. එනිසා සංඛාර මාර සංස්කාර මාර කියලා එක්කුත් තියෙනවා. ඒකින් කියන්නේ මේ කම්මැලි වෙලා කරන්නේ නැතු වෙනවා කියන එක නෙමෙයි. හරි ගියත් ඒ තුලත් සංසාරයට බැඳීමක් ඇති වෙනවා. භාවනානි යෝගියෙක් දිනකට එක් වතාවක් Taman ගන්නා ශීලයේ සමාදන් වේ සුදුසුද? රාත්‍රියේ ඉඳට යෑමේදී gedara සීල දෙනා සමග තුන් සූත්‍රයේ සහ දජග්ග පිරිත් අටවිච පිට, ජය පිට, කන්ද පිට ආදී සජ්ජායන කොට නිදා ගැනීම සුදුසුද? දැන්ට දෛනික රාත්‍රී 9ට කියනවා පහදා දෙන්න සිරුවන් සරණයි. මේකෙදි මම අර කියපු විදිහට මේ අහන පිළිත්, කියන පිළිත්, කරන පිළිත් කියලා තුනක් තියෙනවා. කවුරු හරි කියනකොට අහගෙන ඉන්නකොට අර්ශව තියෙනවා. Taman කියනට ඊට වැඩි වැඩි. කරන පිළිත් තමයි හොඳම පිළිත්. ඒ කියන්නේ සතිය. සතියෙන් ඉන්නවනම් අනිත් ඔක්කොම මොනව නැතත් කමක් නැහැ. සතියින් ඉනවා බැරි නම් ඒ වෙලාවට පිරික්කමනේ යෙදී ඉන්නේ කොහොඳයි මොකද නරක වැඩකට ඉදලට හිත යෙදෙන්නේ නැති නිසා. නමුත් මේට වැඩිය හොඳ එකක් තියෙන බව මතක තියාගන්න. එතකොට භාවනා නියෝගයේ දිනකට එක්වතාව තමන් ගන්නා සීලය සමාදන් වීම සුදුසුද? ඇත්තටම මේ සීලෙ මෙනෙහි කරන මෙනෙහි කරන්ඩ සකින්න කෙනාට ලොකු නිර්ආමිෂ ප්‍රීතියක් ඇති වෙනවා. මේ සක්‍ර දෙවීන්ද්‍රයත් තමන්ගේ මිනිඔටුන්න නම නම වඳිනවලු ගිහියෙක් පන්සිල් රකින්නවා දකිනවා. පොඩි සෙල්ලමක් නෙවෙයි ඒක රකින්නවා කියන එක. ඒ නිසා තමන් ඒක සමාදාය සික්කති සික්කාපදේශ කියලා මේ සීලෙ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න හරි නිරාමිස සතුටක් ලැබෙනවා. පිවිතුරු සතුටක් ලැබෙනවා. ඒ නිසා පරියන්කයක් පාසා වුණත් මෙනෙහි කරලා කමක් නැහැ කියන්නේ. හැබැයි නොකලයි කියලා පවක් සිද්ධ වෙන්නේ නැහැ. නොකලයි කියලා වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. කිරීමෙන් අර මේ තමන් වටිනා ධනයක් තියෙනවා තැම්පත් කරලා ඒ ධනෙ මතක් කරන්න මතක් කරන්න තමන්ගේ හිත අර පෝසත් වෙනවා වගේ තමයි. භාවනා කිරීමේදී අරමුණ සියුම්මේ හිස ඇතුළේ ගල් රෝලක් හිර කරා වගේ දන්නේ. ඉන්පසු ටික වේලාවක් පැද්දෙන ආකාරයෙන් පැවතිනි. ඒක මේ ඇත්තට මේ ධාතු ගුණ පෙන්වන වෙලාවල් වුණාන්තරම් වැඩි වෙන ආකාරයට දිගට අනවරතව බාධා නොකර වෙන්න දෙන එක තමයි කළ යුත්තේ. ඊටකොට ඊතුරු ධාතු ගුණත් ක්‍රමයෙන් වැටෙන්න පටන් ගනී. ප්‍රභාසර චිත්තේ පහදා දෙන්නේ නම් යහපති සමාධිය ධර්මතාවක්ද එයත් ලෝක ධ්‍යාමයට යටත්ද නිර්වාණය මේ සම්පූර්ණ වශයෙන් ගැලවීමක්ද අපගේ අවිද්‍යාවේ පුරුක් එකිනෙකට ලීන් කරමින් ඔබ වහන්සේ දන දේශනා බලයෙන් හැකිතාක් ඉක්මනට මාර්ග ඵල නිවන් සාක්ෂාත් කරගන්න මේක හෙටයි මේ වගේ ප්‍රශ්න ඉන්නේ සාමාන්‍යයෙන් නිවන් සැප ලැබේවා කියන්නේ ඉතින් මරණයට කිට්ටු වෙනකොට. තාම ඉතින් හෙට දවස නිසා හෙට වෙනකන් තියෙන එකයි තියෙන්නේ. කෙසේ නමුත් මේ ප්‍රභාසර චිත්තේ පහදලා කර දෙන්නේ නම් යහපති. මේක ඉතින් ඇත්තටම පහදා දෙනවට වැඩිය කරන්න තියෙන පුළුවන් තරම් නීවරණ නැති හිත ප්‍රභාසර හිත තමයි වැටෙන්නේ. ඒක ඔය ආලෝක සංඥාවෙන් පේන්නේ ඒකම තමයි. ඒ නිසා ඒක මේ කොච්චර පහදලා දුන්නත් ප්‍රත්‍යක්ෂත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා තමයි සමාධි භාවනා කරන්නේ. එතකොට ඊට ප්‍රබහසර වෙනකොට කෙලස් නැති නිසා ඇති හැටිය දැකීම සිදු වෙනවා. ප්‍රබස්සර මේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියන හිත සමාහිත වෙනකොට හොඳට මේ මීදුම කපලා පේන්න වගේ පේන්න පටන් ගන්නවා. ඒකට ප්‍රභාස්වර චිත්තය කියලා සමානලට සඳහන් කරනවා. නැත්නම් නිවිනී වර්ණ හිත කියලා කියනවා. කල්ල චිත්තං, මුදු චිත්තං, උදක්ක චිත්තං, පසන්න චිත්තං, විනී වර්ණ චිත්තං නීවරණ තත්ත්වය ඊටත් වැඩිය තවත් මේ කියන්නේ පරිඋත්තාන කෙලෙස්නේ නීව අනුසය කෙලෙසුත් නැති වුණොත් විපස්සනාවේ ඊටත් වඩා මේක ප්‍රභාසර තත්වයකටපත් වෙනවා කියනවා. නමුත් එතකොට ඒකට හිත කියන නම ගැලපෙන්නේ නැති වෙනවා. හිත කියන අනන්‍යතාවය ගිලිනවා එතකොට. සමාධිය ධර්මතාවයත් එයත් සමාධිය ධර්මතාවයක්ද එයත් ලෝක නියාමයට යටත්ද. මේක මම ඉස්සලත් මතක් කරා. ඒක එහෙමම තමයි. සමාධිය කියන්නේ අවසාන නිෂ්පාදනය නෙවෙයි. කර්තෘ ස්වාමීන් වහන්සේ ආනාපානේ සංසිඳන පසුයේ ඔටෝ පයිලට් අවස්ථාවේ පැයකට වඩා වැඩි වේලාවක් ඉන්නට ඇතැයි සිටිමි. තද්ද ඇතුණත් හිතවිලියාවත් ඒ தત્ත්වයේ දිගටම සිටීමි. තවත් දිගට අවශ්‍ය නම් සිටීමට හැකි වේ. දැන් මුළු භාවනා කාලේ පැය දෙකක් පමණි. භාවනා නැගිසිට නැගිටින විට තද උදාසීන බවක් විය. නැගිටීමට නොසිටේ. මේ ලිවීමට සෑහෙන කාලයක් ගත විය. මෙලෙස වැඩ කරන්නේ මොලේ වැඩ කරන්නේ නැතුවක් මෙන්න නිදි බේත් පෙති බිව්වක් මෙන් දැනේ. කරුණාකර පහදා දෙන්න. ඉතින් මේක මේකද විකෘතිය සාමාන්‍ය ජීවිතේ හම්බෙන එකද විකෘතිය කියලා දැනගන්න මේක නැවත නැවත වෙන්න දෙන්න. වෙන්න දෙනකොට තමන්ගෙන් ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න පුළුවන් වෙනවා අපේ සැබෑ නිවහන කෝකද කියලා. ඉස්සලා එනකොට මේ එන පළවෙනි දෙවෙනි ආකල්ප හදිසි නිගමනයකට එළඹෙන තරම් වටින්නේ නැහැ. නැවත නැවත නැවත නැවත මේක හිත භාවිත බහුලීගත කරනකොට තමයි Tamanටම තේරෙන්නේ අර මම අර කියපු තමයි එකම තමයි කියන්න තියෙන්නේ මේ වන්දනාව වන්දනාව යන්නම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා එක තමයි තියෙන්නේ මේක පුරුදු කරන්න. එතකොට තමයි මේ මධ්‍යම ප්‍රතිපදාවද මේක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයලා තේරෙන්නේ එකේ දෙකේදී හරි අමාරු මොනවාක්වත් කියාගන්න නැවත බහුලීගත කරනවා. සිව් පිළිසිඹියාපත් රහත් තත්වයේ කුමක්ද? විපස්සනා කිරීම විශාල කුසලයක් නම් ඉදිරියට ඉදිරියේදී සිදුවෙන තිබෙන අකුසල විපාක එයින් මැකියයිද සිව්පිලිසීම් බ්‍යාපත් භාවය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක රහත් ත්‍ත්වය කියලා නම් සිව්පිලිසීම් බ්‍යාව සෝවාන් වෙනකොටම හම්බ වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ සිව්පිලිසීම් බ්‍යාව ලැබපු සෝවාන් ස්වාමීන් වහන්සේ නමක් අත්ත ධම්ම නිරුත්ති පටිභාන වශයෙන් විස්තර කරනවා. ඒකට ලියපු පොත තමයි පටිසම්භිදා මාර්ගය කියලා කියන්නේ. මෙච්චර විතර ලොකු පොතක්. ඒක සාමාන්‍ය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ලිව්වයි කියලා තමයි තියෙන්නේ. ඒකද ඇත්තටම හරියටම ගැඹුරෙන් බැලුවොත් තියෙන්නේ මේ sannivedanaya කියන එක තමයි මේ පිළිසිව් ප්‍රතිපියක් කියන්නේ. තාන් අවබෝධ කළාට තව කෙනෙකුට කියා දීමේ සූරකම. Teaching techniques. හරියටම short to the point කෙලින්ම point එකට කතා කරන්න පුළුවන් ශක්තිය තමයි ඒ සිව්පිලිසිම්බියා කියලා කියන්නේ ලංකාවේ මේ කොහෙද මේ අන්තිම හිටපු රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ තමයි කියනවා සිව්පිලිසිම්බෙබත් මහරහතන් වහන්සේලාගේ අවසාන ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඉතින් කට්ටියට අමතක වෙලා පස්සේ මේ අන්තිම රහතන් වහන්සේ කියන්න පටන් ගත්තා. සිව්පිලිසිම්බෙබත් කියන එක මතක නැතිලා අන්තිම රහතන් වහන්සේ කියලා දැන් ඉතින් කට්ටිය යනවා අන්තිම රහතන් වහන්සේ හිටපු තැන වන්දනා කරන්න. කොහෙද ස්ථානේ? මට මතක නැහැ. මේ පහන් කනුවට යනකොට හම්බ වෙනවා මග. කුරුණෑගල මේ නෑ ඒත් නෑ. පැරණි ස්ථානේ එතන. ඒ කියන්නේ මේ පහන් කනුව ගිට්ටුව තියෙන්නේ. ඥානන්ත සංසය වැඩින් අපි ගිය පාර කියලා බල්ලත් ආවා. කොහමද එතන? ඒක නිසා මේ The World of Buddhism කියන පොතේ ඒ කතු ලියලා තියෙනවා ලංකාව කොච්චරක් දුරට මේ ධර්මද්වීපේ කිව්වත් අන්තිම රහතන් වහන්සේ හිටියයි කියලා ඒ තැනට වඳින්න නිසා ලංකාවේ පොදු ජනමතයේ රහතන් වහන්සේලා නැති බව සාතික කළ ඉවරයි කියලා. කියන්නේ රහතන් වහන්සේගේ මිනි පිටියට ඇණේ ගහලා අනික හැම රටවල් වලම රහතන් වහන්සේලා ඉන්න අයට වඳිනවා දැන්. නැත්තම් වෙන්න උත්සාහ කරනවා. ලංකාවේ විතරක් අන්තිම රහතන් වහන්සේට වඳින තරමට යනකම් බුද්ධ ආගමේ ඉවර කරලා තියෙන ලංකාවේ. ආයෙ යන්න බෑ. ඇත්තටම හේතු වෙලා තියෙන අන්තිම බැලුවොත් අන්තිම සිව්පිලි චිම්බියාපත් මහරතන් වහන්සේ කියලා කියන්නේ. ඒක විශේෂණ පදේ අයින් කළා අන්තිම රහතන් වහන්සේ කියලා. ඉතින් කට්ටිය යනවා මේ අන්තිම රහතන් වහන්සේ හිටපු තැන බලන්න. ඒ කියන්නේ ආයෙ ඊට පස්සේ නෑ කියන එක ජන විඥාණයටත් ගිහිලලා තියෙන ලංකාවේ. ඒකට hina වෙලා තිබුණා ඒ පොතේ. ඔය ලංකාව කොච්චර ධර්මන්තිපේ කිව්වත් Taman විසින්ම පිළි අරගෙන තියෙනවා. අය දැන් ලංකාවේ බුද්ධාම හදන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. Uh, when was uh, please explain the difference between the bare attention and mindfulness. Bare attention, uh, manasikara, uh, manasikara attention is translated as the manasikara, mindfulness is translated as uh, sati, bare attention, sukha vipassana, uh, bare insight. ඒක නැත්නම් samatyanika vipassana, that is uh, the serenity based insight, uh, which is not supported by the serenity uh, from from the beginning to the end, go without the jhanic experience is known as bare insight. For that, the attention which is helping for this bare insight called bare attention. But bare insight is much, much used than the bare attention. Sukha Vipassanavata, Kirna, Sukha Vipassana is the, the, the term. This, uh, you find this in the uh, power of mindfulness when Jnanaponika is explaining it. Uh, sometimes this bare attention is translated as choiceless awareness, evenly suspended attention. Uh, these are the, uh, the other terms that means non-judgmental, non-judgmental or observe at a distance, not immediate. Uh, this kind of thing sometimes as attribute as the characteristic of mindfulness also. But it is more rather towards the insight than the mindfulness because mindfulness is common for the uh, serenity and insight both. Uh, whenever the mindfulness is supporting and geared toward the bare insight, it has to facilitate it, facilitate with uh, this uh, choiceless awareness, evenly suspended attention, Bear attention. විපස්සනා කියන විශාල කුසලයක් නම් ඉදිරියට සිටීමේ තියෙන අකුසල විපාක එින් මැකියයිද මේක මෙහෙමනම් කියත හැකි මේ මැත්තටම කියන්න බෑ අකුසල විපාක මතු වුණාට ඉම්පැක්ට් එක අඩු වෙනවා. ඒකෙන් වෙන පීඩනය අඩු වෙනවා. මොකද අපි දුක් වේදනාවක් සහ සැප වේදනාවක් ආපුවාම විපස්සනායෙන් බලනකොට එයා බලනවා හැම සැප වේදනාවක් ඉවරනකොට දුකක් දෙනවා. හැම දුක් වේදනාවක් ඉවරනකොට සැපක් දෙනවා. ඒ නිසා දුක් වේදනාවට වෙනත තරම හිත නමනාප ගන්නෙ නෑ. ඒ නිසා දුක් වේදනාවක් ආවත් ඒක ඉච්චර චිත්ත පීඩාවට ගන්න නැහැ. දුක් වේදනාව එනවා තමයි. ඒ නිසා විපස්සනායෙන් බලන එකනට ඒකෙන් තියෙන බලපෑම අඩුයි. එයා දන්නා දුකක් ගියාට පස්සේ සැපක් තියෙන නිසා දුක එනකොට මූණ රවක් කරගන්නේ. ඒක නිසා විපාක නැතුව නෙවෙයි. විපාක එනවා ඒවා එච්චරම තද බලපෑමක් ඇති කරන්නේ. නිසා විපස්සනා කිරීමේ සැපට උනන්දු වෙන ගතියක් හෝ දුකට කනගාට වෙන ගතියක් නැති නිසා ඒව එන තරම් බලපෑමක් ඇති කරන්න බෑ. නිකන් හරියට වාහනේ මේ වලවල් වල වැටෙන පාරක ගියාට හොඳ shock absorber system එකක් තියෙනවා නම් ඒවා එකිනෙක මේ යන මගින්ට දැනෙන්නේ නැති වෙන විදියට ඒ පීඩනේ බාර ගන්න. shock absorber එකට ගන්න. ඒ වගේ තමයි විපස්සනාව තියෙනවා නම් සැප දුක් නොවෙනවා නෙවෙයි. නමුත් ඒව එකින් එකට එකින් compensate වෙනවා. අරකින් මේකට මේකෙන් මේකට යන නිසා කාට එක එකක් සතුටු වෙන්න හෝ කනගාටු වෙන්න යන්නේ. ඒ නිසා මේ පේනවා බැලුමට නිකන් අකුසල විපාක නැතු වෙලා වගේ. නැතිවීම නෙවෙයි වෙන්නේ ඒකෙන් එන බලපෑම අඩු වෙනවා. කොටියෙකුට ගොදරු වනගත වූ භාවනානුයෝගී සංගනමක් වේදනාව සිහිය පිහිටුවා. එයින්ම කොටිකටේදී රහත් වූ බව. රහත් වූ කතාපුවතක් ධර්ම දේශනාකදී අසහත්ව මේ සිදු කරන්නේ කෙසේද? මේ වේදනානුපස්සනාවේ කොටසක්ද? මේක ඇත්තටම කවදාකවත් සිදු කරන්න පුළුවන් එකක් නෙවෙයි සිදු වුණාට පස්සේ වාර්තා කරන්න පුළුවන් එකක් විතරයි. කාටවත් කොටි කොට ඇවිල්ලා මාව කාපම් මම වේදනා කටේදී රෝවන්නේ නොරහත් නෑ ඒක. නෑ හම්බෙන් වෙනවා. උනාට පස්සේ මොකද්ද වෙනවා එච්චරයි. එහෙම නැතුව මේ මේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. වෙච්ච දේවල්. ඉතින් මේ අර පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් මාරු වෙච්ච ගමන් පැසිව් වොයිස් වලට ගියා නම් නිවන ඇක්ටිව් වොයිස් ආපු ගමන් සංසාරේ තමයි. එකම දේ. වාර්තා කරන ක්‍රමයේ හැටියට තමයි ඔච්චර වෙලා තියෙන්නේ. නමුත් මේ කියන මේ සිදු කරන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් අහනවනේ. කරන්න බෑ. හදිසියෙ නෙමෙයි මේ සංසාරේ කියන්නේ ඕක තමයි. ඕක භාෂා වැරදිසි කියන එක අහම්බයක් නෙවෙයි. අපේ භාෂාවේ හැදිලා තියෙන්නේ ඛණ්ඩමයි. බලාගෙන කණේ කෝක හදාගන්නවා කියන එක ලේසිම සිව්පිලි සිඹියා කියන්නේ ඔච්චර තමයි. සිව්පිලි සිඹියා කියන්නේ කරන හැම වචනයකදීම දන්නව භවනෙට්ටියක් වදිනවා. අපි විවරය හැදිලා තියෙන්නේ පැවැත්මට. ඉතින් ඒක හරියට ඒකේ තියෙන විස කපලා කතා කරුවට තමයි තමයි ඔය සද්ධර්මයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ භාෂාව එතකොට පැසිව් වෙනවා. පැසිව් වොයිස් එකට වැටෙනවා. ඇක්ටිව් වොයිස් එකට දාපු ගමන් තමයි ජවය, ගැම්ම, කෙනෙක් උප්පන ගතිය ඔක්කොම එන්නේ. පැසිව් වොයිස් එකට දැම්මම පස්සේ බුදුරජාණන් වහන්සේගේ පාළි වචන කියවලා බලන කවදාකවත් කුප්පණ ගතියක් එන්නේ. ඒ නිසා මේකේ තියෙන්නේ එහෙම අකරතැබ්බයක් ආවත් සතිය පිහිටවන්න පුළුවන්. ඊටත් වැඩිය ගත්තොත් එහෙම ඔය පටාචාර සිද්ධියේදී පේන තියෙන්නේ ඒ යම්මණිගේ මනුෂ්‍ය මරන. රැමැද්දේ සත්පෙක් කාලා මනුෂ්‍ය මරන. ඊට පස්සේ දරුවෝ දෙන බල බලා ඉඳද්දි වනසටපත් වෙනවා. ඊට පස්සේ අම්මා තාත්තා මැරලා සෝනේ ගිනි ගන්න. ඊට පස්සේ අන්තිමට හැම දෙයක්ම සැක උපදිනවා වීදියේ තප්පුඩි ගගා පියා කුසයිලවනවා. ළමයට කියනලු එන්න එපා එන්න එපා එන්න එපා එන්න එපා කියලා කෑ ගහනලු ලෙගදුවා. ගින්නක් දකින්නට දුමක් දකින්නට කෑ ගහනවලු අයියෝ මගේ අම්මා ඉවරයි තාත්තා ඉවරයි කියලා ඉතින් වීදියේ මිනිස්සුන්ට පේන්නේ පිස්සියා. අන්තිමට රෙදිත් නැහැ. හොඳ තරුණ කාන්තාව රෙදිත් නැහැ. ඒක හිතා ගන්න කොච්චරක් දැන් වෙනවා නම් ඔය කොච්චර නන්දාන්න වේද කියලා සයිකලොජිකල් සිටුේෂන් කොච්චරක් ඇවිල්ලාද කියලා. ඒකට මිනිස්සු නිගමනට කියනවා නංගි අන්න අතර හොඳ වෙදෙක් ඉන්නවා ඵලයන්. බුදුහාමුදුරනේ දිහාට යවනවා. එතකොට මේ වගේ තැනකට නෑවිල්ලා වැටෙන්නේ. රෙදි නැති තරුණ කාන්තාවක් ඇවිල්ලා දැන් මෙතෙන් වැටුණා කියලා හිතන්නේ. බුදුරජාණන් මොනවාක්ක් කියන්නේ නංගි සීයලව ගනින් කියන. ඔච්චරමයි බන. නැගිනිනි සතිය පිහිටව ගනින් කියලා. සතිය පිහිටනවා සුවන් වෙනවා. මෙතන ඉන්නේ එකෙක්ක සුවන් වෙන්නේ ඒකයි ඒකේ තියෙන ඒ ලස්සන ওই බණ අහන් ලැහැතිලා වටාත පූජා කරලා අනේ ස්වාමීන් වහන්සේ කියන එකෙක්ක සුවන් වෙන්නේ. අර මේ ආපු ඒ මිනිස්සයා විතරයි කවුරු හරි දීපු රෙද්දක් ඇඟේ දාගෙන සතියත් පිටවල කරන්න පුළුවන් විස්කම් ඔක්කොම කරලා. මේ වෙච්ච දේ මේ බොරුවක් නෙවෙයි. ඒ වගේම කොටිකටේ ඉන්නකොට මේ කද්දී ඒකට සතිය පිහිටෙවයි කියවට පස්සේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කෙරෙන්න ඉඩ තියෙන. ඊට ඉස්සලා මේකට හා සමාන දේවල් වෙලා. නිසා ඒක අපිට මේ මේ තර්ක මනසෙන් හිතන්න බෑ. තර්ක මනසෙන් කරන්න තියෙන්නේ Taman කරා පැමිණෙන දුක් වර්ගයක් තියෙනවනේ. ඒක මට දරන්න පුළුවන් ද බලන්න මధుරයේ කද්ද හොඳටම ඇවිල්ලා විදිනවා ඊට පස්සේ ආයෙ මට්ටමට විදිනවා. ඔහොම යද්දි දන්නවා මේ මසල්ස් ඔක්කොම යනවා කහන්න හිතනවා ගහන්න හිතනවා ඔක්කොම වැඩේ යද්දි පුළුවන්. මන්දිරේ පුළුවන් හොවපුට කනකොට. මට දන්නෙත් නෑ හොවපුට කියන්නේ මොකද්ද කියලා. හොවපුට කාව විනාඩි 15ක් විතර ඒ කාලා ඉවරනකොට මේ මේ රුපියල කාසියක විතර සිලන්දුවක් ඇවිල්ලා තියෙනවා. විනාඩි 15 මේ මේ මේ මේ කියන්නේ ඒකට කියන්නේ ඩකස ඩාන්ස් මකස ඩාන්ස් මේ මෙහෙම මෙහෙම කර කර ඉන්නේ. අර ලේ ඇලුත් කරගන්න ඕන නිසා උන් නිතරම ඒ හැම මදුර වගේ ඉන්ජෙක්ෂන් කට්ටෙන් නෙවෙයි ගහන්නේ. හොවා පුටුවා. ඒක පේන්නේ නැහැ හැට. බොහොම පුංචි නිකන් කොඳුරෙක් විතරයි සතෙක්. මේ මේම කර කර ඉන්නේ විතරම. ඉතින් ඒක ඒක දිහා බලා ඉන්නවා කියන එක ඒක ලීසි වැඩක් නෙවෙයි. ඊට තියා ගිල්ලල කිනිතුල්ලෙක් කෑවොත් එහෙම. ආය උණ ගන්නවා. මොනම දෙයක්වත් නැහැ. කිනිතුල්ල වහනකොට පේන්නේත් නැහැ. හොඳටම ලේ බිවට පස්සේ ලාවට අන්තිමට කළු තිතක් එනවා. මෙහෙම කිව්වට යන්නේත් නෑ යා. පහුරු ගන්න. ඇඟිලි පහුරු ගාවත් ඒකේ ලේ. කුඩල් එක්ක කරනකොට බලන්න ඉන්නවා. කුඩල් එක්ක ඛණ්ඩේ උන්නේ ළඟට එනකොට দাঁඩි දාන්න. කුඩල්ලේ සම්පූර්ණ කාල වැටෙනකම් බලා ඉන්නවා කියන්නේ. එතකොට හිතනවා මැරෙන එක ලේසි කියලා. ඊ තරම්ම මේක මේ කාගෙන ඉන්නවා. ඉතින් අපි මේවා නැති කරගෙන නැති තැනකට ගිහිල්ලා නිවන් දකින්න හදනවා කියලා කියන්නේ ඒ ඉතින් කෙරෙන ක්‍රමක් නෙමෙයි. ආරම්භයේදී අතර මේවා ටිකක් තත්ත්ව දෙන්න ඕන සීල වල මතක තියාගන්න මේ මේ එනේන දේවල් වලට අපි සිංහලේ තියෙන වටිනා වචන තමයි ඒකට පැමිණි දුක් පැනිරහයි කියන එක. අපි කරා ඉන්නේ ওই පණිවිඩයකට. ඒ පණිවිඩයට මේ අයින් කරලා කරන්න හදලා මේ යන්න හදනවා කියන එක වෙන්නේ නැහැ. ඉතින් එහෙම පුරුදු වුණාට පස්සේ වැදෙන්නේ මොකද්ද? කරදරයකදී අමලියකදී කරන අරින ගතිය. අතාරින්න කාගෙන ඉන්නවා. ඒක කුටියා කෑවත් එකයි, දීයා කෑවත් එකයි, වහකුටා කෑවත් එකයි, මොකා කෑවත් එකයි. ඉන්න ඉන්න ඉන්න ඉන්න ඒකේ මේ දැරිවේ ශක්තියක් වැඩෙනවා. ඒක මේ ඒක දැකපු නැති සතෙකුට මේ වෙනකොට අමාරුයි ඒක කියන්නේ. ඒ මොකද කිට්ටුවෙන් යනකොට මට මතක් වෙනවා මේ චිකන් සූප් සීරීස් කියලා පොතක් පොත් කියලා කියවලා තියෙනවා. චිකන් සූප් සීරීස් වල තියෙන එක එකක් චිකන් සූප් හෝ අන්රිග්‍රෙටබල් සෝල්ස් කියලා. හරිම ලස්සනයි කතා 100ක් විතර තියෙනවා ලෝකෙ වෙච්ච හිතා ගන්න බැරි දේවල් එක තැනක තියෙනවා මේ සිංගල් පේරන් අම්මා විතරයි තරුණ කොල්ලෙක් අවුරුදු 14ක විතර ඇති. ඊළඟ ඇෆ්‍රිකන් කැලේක මේ ටෙන්ට් එකක් ගහගෙන ඉන්නවා. ඉතින් පොඩි එකක් ඉන්නවා මට වෙනම ඉන්න ඕනේ කියලා. අම්මා එතන යහපැත්තේ එතන ඇත්තටම මේ ගාඩ්නුත් ඉන්නවා. උදේ වෙනකොට දකින්න දරුවා ගෙනිලා චීත කෙනෙක් කාලා. අර දවස් 14 දරුවා ටෙන්ට් එකෙන් එළියට ඇදගෙන ආවිල්ලා කාලා. ඉතින් ඊට පස්සේ කියනවා යම්මට ආයෙත් මොකක්වත් ජීවිතයක්වත් මොකක්වත් නැහැ. ඒ තරම්ම ඊට අවුරුදු 3කට විතරද පොද පස්සේ එයා පස්සේ ආයෙසරයක් ඒ ඒ පළාතවත් ඒ රටවත් ආයෙ සිහි කරන්න බැරිලු. ඊපස්සේ හෙලිකොප්ටර් එකකින් උඩින් යනවා එතනින් යන්නේ. එතකොටත් කලන්ත හැදලා වැටෙනවා. හිතා ගන්න බෑ. ඊට ඊට අවුරුදු 3 4කට පස්සේ නැවත හිත හදාගත්ත හැටි පොතේ ලියලා තියෙනවා. ඒ මැරුණාට මොකද ඒ දරුවා මේ මිනිහ සෑහෙන කොටසක් කාලේ ඉතුරුලා තියෙනවා. උදේ දැකලා තියෙන්නේ. ඒ දරුවා ඒ වෙනකොට තමන්ගේ අංග කොටස් ඔක්කොටම කාට හරි දෙන්නයි කියලා විල් එක ලියලා තිබිලා තියෙනවා අවුරුදු 14 වෙනකොට. පොඩි එකා කල්ලාද ලියලා තියෙනවා. ඊට පස්සේ අම්මා කොහොම හරි ඒක දැකලා ඒකේ පාර්ට්ස් වගේක් දෙනවා එක එක. ඒ හැම කෙනෙක්ම අවුරුද්දකට සැරයක් යම්මට ලියුමක් එවනවා. ඔයාගේ පුතා නැති වුණාට පාර්ට් එක තාම ජීවත් වෙනවා කියලා. ඒ ඔක්කොගම එයා හිත හදාගත්ත හැටි ඒක ලියලා තියෙනවා ඒ ඒ කතා 100ම හරි ෂොක් කතා තියෙන්නේ. ඒව දිහා බලනකොට පේනවා මේව ඇත්තටම මේ උනාට පස්සේ සම්පූර්ණ අපි කාලා කන්නේ වෙලා වහ කාලා සීදීනස ගන්න පුළුවන්. හැබැයි ඒක හරහා ගියොත් ගිය මිනිහ නෙවෙයි එළියට එන්නේ. සම්පූර්ණ වෙනස් මිනිහෙක් එන්නේ ඒ බුද්ධ학මත් නෙවෙයි විපස්සනාවත් නෙවෙයි සතියත් නෙවෙයි. මේ දුකට මුහුණ දීමෙන්. දැන් අර තව මේ මේ දවස්වල තියෙනවා දැන් අවුරුදු දෙකක් විතර තුනක් විතර ඇති ඒ නියුරෝසර්ජන් කෙනෙක් නියුරොලොජිස්ට් කෙනෙක්. එයා මේ බ්‍රේන් ස්කෑන් කරනවා මේ එක එක එක දුර්ලකම් බලන්න. ඒක අන්තිමට එයා එයාගේ එකට එයාගේම බ්‍රේන් එකට දාලා බලන ඉඳලා heart attack එකක් එනවා. ස්ක්‍රීන් එකේ බලන්නේ. එයා දන්නවා heart attack එකදී කලබල වෙන්න තීටියොත් බේරෙන්න පුළුවන් කියලා සම්පූර්ණ ජවනිකාව හරහා ගිහිල්ලා කොච්චරද වෙලා unconscious කියලා නැගිටලා දැන් ලෝක ගුරුවරයෙක් විදිහට ටෝක්ස් දෙනවා. ඉතින් ඒක සාමාන්‍ය බලව මහා වාසනාවන්ත සිද්ධියක්. නමුත් මේ පුද්ගලයා ඒක හරහා ගියාට පස්සේ දර ඒ කට්ටොලේගේ කතාව තියෙනවා. එයා පැනික් වල කෙලවරට ගිහිල්ලා හරහා ගියාට පස්සේ ලෝක ගුරුවරයෙක් වශයෙන් කතා කරනවා. ඉතින් අපිට මේ වගේ 1000ක් එන්නේ නැති අපි හැම එකම මගහරිනවා. මගහරලා හිතන හරි වාසනාවන්තයි යන්තම් මට අර කරදරේ ඉන්නේ මම ඒ වෙලාවේ බෝධි පූජාවක් කරලා මම බේරුවයි කියලා. මම නම් ගන ඔය එන්න තියෙන ලයිස්තු මෙන්න අරින්න. අපිට නම් ඔය ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා තියෙනවා බේත බොන්න ඕන. ඔය කසාය බොන්න නැතුව වැඩන්නේ නැහැ. මං කියන්නේ මේ ලෝකේ තියෙන ආරක්ෂක ක්‍රම අයින් කරන්න කියලා. නමුත් අපි දවසින් දවස දවසින් දවස ඒක නම් යැපෙන්නේ. ඔය ආරක්ෂක ක්‍රම තිනා කවදාකවත් දුක්ඛ සත්‍ය 100%ක් අවබෝධ කරගන්න හම්බ වෙනවා. අපකර පැමිණෙන ටිකට එන්න දෙනවනම් ඔය එකක්වත් මිනිස්සෙගේ පුද්ගලික ගුණ නෙවෙයි. සහජාසයෙන් අපේ ළඟ තියෙනවා. අපි මේ ක්‍රියාත්මක කරන්නේ නැති වුණොත් මලකට ගන්න. ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් මොන්නම ක්‍රමයක්වත් නැහැ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ ඒවට තියෙන අර ප්‍රතිශක්තිය වැඩෙන පටන් අරගත්තට පස්සේ යම් මට්ටමට යනකම් හරි ඇඹුලයි. හරි පැංගිරි. හරි අමාරු. ඊට පැන්නට පස්සේ ඉතුරු ටිකක් එන්න තියෙන හැටි වරේ ආ තවත් මොකද්ද කියලා හරි. ඉතින් ඒක තමයි ඒ ਸਰුවචනාංශිකේ චරිත පේන්න තියෙන්නේ රජසපතහැලා ගිහිල්ලා හිඟන්නේක් බවටපත් වෙලා රජ කෙනෙකුටත් කරන්න බැරි තත්ත්වයට යනකම් සම්පූර්ණ මනුස්ස මනසේ තියෙන පරාසෙම බුද්ධි විඳා. ඒ ඒ ක්‍රමයෙන් තමයි විපස්සනා කියන්නේ. එහෙම නැතු මේ මගාරින ක්‍රම නෙවෙයි. කරාරින ක්‍රම නෙවෙයි. ඉතින් මම ඒ වෙලාව හුඟක් ලව්වා කියනකොට මම කියන්නේ මේ ඔක පිරිමි වැඩක් කියලා වැඩි. ගෑනුන්ට කරන්න බෑ කියලා. ඒ මට හරියට බයිනවා කිව්වට පස්සේ මොකද වැඩි හරියක් භාවනා කරන්න දෙන්න ගෑනු එන්නේ. ඒ කියන්නේ කාන්තාවක්සේ. නමුත් මන් දන්න පැහැදිලිව විපස්සනා කරපුවාම කාන්තාව පිරිමි බාටපත් වෙනවා. ආහන්නදී බයිත් ඉන්න කාලේ යවුවා නම් හරි. පීනේ ඉතින් කොවිද හඳුර කියලා නෙවෙයි ඒක කියලා තියෙන්නේ. පොත ලියන කෙනානේ. හරි පොත ලියන කෙනාට ඕන දෙයක් කියයි. කොහොමද දන්නේ අන්තිම මොහොතේ සියෙන් හිටියද නැද්ද කියලා? ඈ? කවුරුත් ඉඳලා නැහැ කොවිද හඳුර පණ යන වෙලාවේ. ඒ ඒ වුණාට පස්සේ වෙච්චිව තමයි ලියලා තියෙන්නේ ලියලා තියෙන කටුකුරුන්ද ස්වාමීන් වහන්සේම තමයි ඒ වෙලාවේදී මේ මෙහි මේ ලග්ගලනේ ලග්ගල දිහාපත් වෙලා තියෙනවා. රේරුකාණේ. රේරුකාණේ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ මාර්ගඵලයක් හෝ භාවනාවෙන් ක්ලේම් කරු ගතියක් පොත්වල තියලා තිබුණේ නැහැ. නමුත් අපවත් වුණාට පස්සේ දැන් කියනවා මෙකල නිවුණු ඇත්තෝ කියලා පොතක් කියලා තියෙනවා. ඒකේ ඔක්කොමලා වගේ ලියලා තියෙනවා ස්වාමීන් වහන්සේ යම් කිසි මාර්ග බලයකට පත් වෙලා ඇති කියලා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ලිඛිතව කාලේ කියලා තිබුණා මම මේ කියන්නේ ඇත්තටම ව්‍යාකරණානුකූලව ආචාර්ය මතයේ සිංහලට දාලා පෙන්නනවා මිසක් මගේ අත්දැකීම නෙවෙයි කියන්නේ. නමුත් පසු කාලීන තමයි මේ මේ මතය තියෙන්නේ අපි හරියට දන්නේ මොකක්ද උනේ කියලා. සේකර මහත්තයා නමට මෙහෙම කතාවක් කිව්වා. සීකර මහත්තයාට හම්බෙලා තියෙන අවස්ථාවක් ඒ මේ රේරුකාණ සංසේ වැඩ ඉන්න කාලේ නව ලෝකේ ඇස් ඇහැට මේ කන්ටැක්ට් ලාස් දාන්න. මේ සීකර මහත්තයා ඒකනේ ඉතින් මේක. ඉතින් උදේ යනකොට ඒ ස්වාමීන් වහන්සේට ඒ දවස්වල ලාසත් දාපම දැන් ඔගේ පෑන් දෙකකින් එන්න දෙන්නේ නැහැ මුල් කාලේ මේ අත බැඳලා හිර කරලා තියලා අනම්මනම් සෙල්ලම් කරලා මම ටෝටල් ඇනස්තීසියා ගිහිල්ලා තියෙන්නේ. කොහොමද මේ සිහියන වෙලාවේදී නර්ස්ට කතා කරලා තිනවා මේ වතුර ටිකක් කියලා. ඊට පස්සේ මේ නර්ස් කාරණානුකූලව කියලා තියෙනවා මේ වෙලාවේ වතුර දෙන්න එපයි කියලා පස්සේ නර්ස්ට බැන්නා. සීකර ගියා තියෙනවා ඊට පස්සේ සීකර ගියාට පස්සේ කිව්වලු මහත්තයෝ මට හරි වැඩක් වුණා. මං අවුරුදු 7ක් හිත දිහා බලා හිටියා කවදාකවත් මට තරහක් ගිහිල්ලා තිබුණේ නැහැ කිව්වලු මට අද උදේ තරහ ගියයි. මම මෙතන මේ අහිංසක ළමයාට මම බැන්නා. හැබැයි වතුර තිබා තද්දටම තිබුණා ඒ ළමයා කවදාකවත් නැතුව වතුර විනෝඩ බෑ කිව්වා. ඒ කියන්නේ හාමුදුර කෙනෙකුට හිතන්න අමාරු අතුට කියනකොට දෙන්න දිගා හිතුවේ ටෙක්නිකල් ජොබ් එක. ඊට පස්සේ එතකොට සීකර් මහත්තයා කියනවා කෙනෙකුට කියන්න පුළුවන් නම් අවුරුදු 7ක් හිතේ බලබලා ඉඳලා තරහ වෙන්නේ නැහැ කියලා. කොහොම හිතක් තියෙන්නේ නැද්ද කියලා. සෝ ඒ කියන්නේ මේ මේ සීකට හම්බෙච්ච කලාතුන් හම්බෙච්ච අවස්ථාව තමයි ඒ සංසට අවුරුදු 7ක් තර නැහැ කීක හිටපු තරහ දකින්න පුළුවන් උනේ සීකර මහත්තයා මේ කරපු වැඩේ නිසායි කියලා ඒකටත් ස්තුති කෙරුවයි කියලා කියන්නේ. ඉතින් ඒ ඒව ඇත්තට ආශ්චර්ය ධර්ම මේ වගේ විසම ලෝකෙක ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ දැනගෙන තමන්ගේ හිත බල බල ඉඳද්දී පේන තරම් තරහක් ගිහලා තිබිලා නැහැ. අපි ලොකු සාමිනාසේ දවසක මේ ඔය මේ තද ඔපරේෂන් එකකින් පස්සේ නැගිටිනකොට ඒ තද වියලි ගතිය නිසා ස්වාමීන් වහන්සේ හරි කීකරු ජාන ඒ උනාට අර අත් දෙක බැඳලා තියෙනවා දකින්නකොට හරි මොකද හිතුණාලු කැඩුවා එනකොට කඩනවලු මේක කන්නකොට නර්ස් ඇලිකොල මේ ස්වාමීන් මොකද වෙලා තියෙන්නේ කියලා වගේ නිකන් කියලා තියෙනවා ඒක ලොකු සංසේ එකපාරට කල්පනා වෙලා තියෙනවා මම වගේ කිරුට ගැලපෙන්නේ නැහැ ඊට පස්සේ මේ නර්ස්ට ලොකු සංසේ බනින්න නැතුව කිව්වලු මං වගේ කෙනෙක් කොහොම බැඳලා තියන්න වටනද කියලා හෙව්වා. කියනකොටම ලොකු දානතුළු මේ ද්වේෂයෙන් තමයි කතා කරන්නේ කියලා. ඒත් කියලා තියෙන වචන නිමිච්ච වචනේ කියලා තියෙන්නේ. මං වගේ කෙනෙක් බැඳලා තියන්න වටනවාද කියලා. ඒකල පස්සේ ගියාට පස්සේ මට කියනවා මේ එතකොට සනීපයි. නිතර වතුර බොන්න ඕනේ ඒකට. කිව්වා මට ඒ වෙලාවේ මට හොඳටම තේරෙනවලු මං වගේ කෙනෙකුට තරම් නැහැ. අත කඩා ගන්නකොට හොඳටම මේ හිතුවක්කාරකම කරලා තියෙනවා. නර්ස්ලා කියනට නර්ස්ටත් එකට එක කිව්වා. ඉතින් වගේ අර Tamange ඇති වෙන දේ හොඳට ඕම ඇති වෙච්ච තාලෙටම කියනවා. මොකද ඒක වසංගන ගතියක් නැහැ. ඒතර පේන කොච්චර මේ චිත්තසංතානයේ කොච්චර නිරීක්ෂණයේ යටතේද තියෙන්නේ කියලා. නිරීක්ෂණයේ යටතේ තියෙනවා. චෝදනා කරන තරම් දෙයක් පිටචර නැහැ. ඒක තමයි මේ නිවනෙන් මේ පිට Tamanට හම්බෙන නිවන. කවදාකවත් දවල් මිගිල් රෑ දනියෙල් නැහැ. කෙලස් ආනන් කෙලස් බව දන්නවා. ප්‍රසිද්ධියේම බුදුහාමුදුරුවෝ මෙන්න ඕනේ ළඟට එන කෙනෙකුට කියන. මට මෙහෙම දෙයක් එයාගෙන් සුද්ධියක් වෙන්නේ නැහැ. තියාගෙන ඉන්න බෑ. අසංගන්න බෑ. සාමාන්‍ය කියනවා සෝවාන් වුණාට පස්සේ වුණත් මේ පවක් වසංගන්න බෑ කියලා. යංකින්ච කම්මං කරෝති බාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝතස්ස පටිච්චාදාය. හිතෙන් කයින් වචනය සිද්ධ අකුසලයක් සිද්ධ වුණාට වෙන්න පුළුවන්. වසන් කිරීමේ හැකියාව සෝවන් වුණාට පස්සේ නැති වෙනවා. ඉස්සල්ලාම කරන්න ගිහිල්ලා යාගෙන් සමාව අරගෙන නැත්නම් ළඟින් ඉන්න කෙනෙකුට කියනවා "ඇඩේ ගැස්සුණා මට මෙන්න මෙහෙම දෙයක් වුණා" කියලා අඩු ගානේ හෙලි කරන ගතිය. එනිසාට මම ඊට පණිතරාමේ ඉඳද්දී හිටිය මහත්තයෙක් යා ඉරුව පොතක් සේන්ස් ඇන් සයිකෝපැත්ස් කියලා පොතක්. සේන් කෙනෙක්ගේ සයිකෝපැත්ගේ සමාන ලක්ෂණ තියෙන කියලා. හැබැයි ලිස්ට් එක අප්සයිඩ් ඩවුන් එක විතරයි කියන්නේ. සේන් කෙනෙක් ඉස්සල්ලාම කරන්නේ සමාවිලන එක සයිකෝපැත් අන්තිමටම කරන්නේ ඒක. දහන් ගැට දාලා සේරම දාලා බැරිම තැන හිර වුණොත් විතරක් සමාව ගන්න. සාන්තුරෙක් දැන් සෝවන්නච්ච කෙනෙක් ෆස්ට් ඇන්ඩ් ෆෝමෝස්ට් කරන්නේ අදාළ කෙනෙක් හරි කමක් නැති කෙනෙක් හරි කම දැකපුවාම මට මෙන්න මේ දෙයක් නයි කියලා කියනවා. ඒක නිසා මේ ඒව ඇත්තටම මේ කවුරු පුද්ගලිකව දිනු කරන දේවල් නෙවෙයි. හිත හිතේ තියෙන කෙලෙස් මට්ටම් යනකොට අපේ හිතේ තියෙන නියම මනුස්සකමට බහිනකොට ඇතුළට බහිනකොට ඒක ඒ මල පිපෙනකොට සුවඳ එනවා වගේ ඒ ගති ලක්ෂණයක් එනවා. ඉතින් අපි සාමාන්‍ය ශිෂ්ටාචාරය කියලා කරන එකයි කරන්නේ හිතලා. ඒක එච්චරම සුවඳ නෑ. ඒක නිකන් දුම් ගහලා ඉදවපු පළතුරක් වගේ. gediye ගහේ දිච්ච එක නෙවෙයි. ගහේ දිච්ච එක න ස්වභාවයෙන්ම එන්න පටන් ගන්නවා. අවසාන මොහොත දක්වාම හොඳ 100ක ඉඳලා තියෙනවා. Thank you. අය කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ මේ වගේ ඉංගියක් කරලා තියෙනවා කියලා. නෑ ඒ වෙලාවේ ඉඳන් මේ රේරුකාණ සාංශය හරිම මේ සුවිශේෂී විදියකට ඒ කටයුතු ඔක්කොම නිකන් කලින් plan කරපු තාලට වගේ වෙලා තියෙනවා. බොහොම බොහොම මේ කලබලයක් මොනවාක්වත් නැතුව ලෑස්තිලා ගිය ගමනක් වගේ තමයි තිබිලා තියෙන්නේ. දැන් අපි මේ සම්මත කාලයේ තත්ත්වය පොඩ්ඩක් ගිහිල්ලා තියෙනවා. අපි මෙතෙන් පටන් සක්මන්ට කාලය ගත කරලා තේ එකක් බීලා හතරට නැවත එකතු වෙනවා අපේ මේ පරියන්කේ සඳහා සියලු දෙනාටම තෙරුවන් සරණයි